ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ හතරවෙනි දේශනා මාලාවේ ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සිටුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ආනන්ද ආකාරේ යේ ලිංගේ යේ නිමිත්තේ යේ යොද්දේසේ නාමකායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනකෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤාපේක්ෂා පඤ්ඤාපේයාති තී කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ධර්ම දේශනාවට පදනම් කරගත්ත මේ නාම රූප ධර්මයන් නිසා ස්පර්ශය පහළ වෙනවා කියන නැත්නම් නාම රූපච්ඡ පස්ස කියන මේ සර්වඥාන්සේගේ සුවිශේෂී ඉගැන්වීම මහා නිදාන සූත්‍රයේ උද්දෘතයන් අනුව තවදුරටත් පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ ඉතින් තිබ පාඩය මුගක් දැඩි අවධානයක් ඉල්ලන පාඩයක්. ඒ නිසා හොඳ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තන්ට තමන් කරන භාවනාවේදී ඇතිවෙන নানা ප්‍රකාර ඒ විපල්ලාසයන් විකෘති ඕ ලස්සන ධර්ම ගම්භීරත්වයක් ධර්ම රසයක් මතු කළ දෙන්න හේතු වෙනවා මේ කාරණාව ටිකක් තේරුම් ගත්තොත්. අර මේක තේරුම් ගත්තේ නෑයි කියලා නිවන් දකින්න බෑයි කියලා තහනමකුත් තහංචිකුත් නෑ. ඒ මොකද නිවන් දොරට ආශක් තියෙනවා. නමුත් මේක බොහොම ප්‍රඥා ගෝචරයි ප්‍රඥා ගතිකයි. ඒ වගේම අවබෝධ කරගත්තොත් මේකේ තියෙන ක්‍රියාකාරකම තමන්ට මේ මානව මනස පිළිබඳව එහෙම නැත්නම් මේ සංසාරය පිළිබඳව එහෙම නැත්නම් මේ අපි තාම දුකයි කියලා විඳවන දේ පිළිබඳව නිකන් හාස්‍ය ගතියක් හිස් ගතියක් බොල් ගතියක් කෝම්බයක් එහෙම නැත්නම් නිකන් ඒකේ තියෙන ශූන්‍යතාවය පිළිබඳව බුදුම සමීපකමකට එන්න පුළුවන් ඒක නිසා අපි උත්සාහ කරන බලන්නේ ඊය දක්වා හදාගත්ත පසුබිමේ ඉඳගෙන මේ සර්වචන්නාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරන මේ කාරණාවට පොඩ්ඩක් අපේ අත්දැකීමත් අපේ ධර්ම ඥානයත් සම්බන්ධ කරලා ටිකක් මේක දිරව ගන්නයි යක්ක තේරුම් ගන්නයි ආනන්ද ස්වාමීන් වහන්සේට සර්වචන්නාංශේ කියනවා නාම රූපච්ඡ පස්සෝති මේ නාම රූප නිසා තමයි මේ ස්පර්ශය පහළ වෙන්නේ කියලා මේ කියන කතාව ඉතිකෝපනේතං උත්තං මෙහෙම නාම රූප නිසා ස්පර්ශ වෙනවයි කියලා මෙහෙම කියමනක් තියෙනවා. ඒක සර්වචනාංශ මේ සූත්‍රයේ මුලින් මතක් කරලා තියෙනවා. ඒ කියන දෙයක් තියෙනවා තදානන්ද ඒ අර්ථය නැත්නම් ඒ කතාව ආනන්ද ඉමිනාපේතං පරියායන වේිතම් මෙන්න මේ විදිහට විස්තර වශයෙන් දැනගන්න ඕනේ. මේ විදිහේ විස්තර වශයෙන් දැනගන්න. යථා නාම රූපච්ඡ පස්සෝ කොහොමද මේ නාම රූප නිසා ස්පර්ශ වෙන්නේ කියලා හිතාගන්නේ කියලා කියනවා යම් ආකාරයක් තියෙනවා නම් යම් ලිංගයක් තියෙනවා නම් යම් නිමිත්තක් තියෙනවා නම් යම් වෙන්කොට හඳුනා ගන්න නාමකරණයක් තියෙනවා නම් ඒ අනුව අපි ඒකට මෙන්න මේ දේ කියලා අපි දේවල් අතරින් දෙයක් වෙන් කරලා හඳුනා ගන්නවා. ඒ දේ පැනෙනවා. ඒකට කියන්නේ ප්‍රකාශ වෙනවා පැනෙනවයි කියන. නමුත් ඒ දේ අනිත් දේවල් වලින් මේ විදිහට වෙන් කරගන්න මේ පැනවීමට මේ පඤ්ඤත්තියට මේ ප්‍රකාශ වීමට හේතු වෙන්නා වූ ඒ ආකාරයන් ඒ ලිංගයන් ඒ නිමිති සහායකට තිබේ නම නැත්තම් ඒකේ එහෙම නමක් එහෙම නමක අර්ථයක් තියනවා කියලා. එහෙම දෙයක් එතන එහෙම නම් බැඳීමක් නම් බඩ බැඳීමක් අවශ්‍ය වෙනවාද කියලා. ඉතින් අනු ආනන්ද ස්වාමීන් කියනවා ඒ ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ නැත්තම් ඒ අපි පණවපනවත් වෙනවා නම් ඒකත් නිකන් අහෝසි වෙලා යනවා. තීරුවක් නැති දෙයක් වෙනවා. ආය පණවන්නත් බැරුව යනවා. චේන්සාසර්වචනාංශයකට ආනන්ද ආමතුරුන්ගෙන් හම් වෙන්නේ නැචාතුත්තරයන් ඔහේ සම්බන්ධය කියලා. එහෙම එතකොට ඒ ආකාර ලිංග නිමිති උද්දේශ නැත්තම් එතන නමක් පටබඳින්න ඕනකමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මේ ආකාරයේ ලිංගයේ නිමිතියේ ಉದ್ದೇಶයන් නැත්තම් ඒ නමක් දීලා තිබුණත් ඒ දේ අපිට අල්ලන්න ඒක දැක ගන්න ඒක ස්පර්ශ කරන්න ඒක බුද්ධි විදින පුළුවන්කමක් තියෙනවා යම් ආකාරයක් යම් නිමිත්තක් යම් ලිංගයේ ಉದ್ದೇಶයක් ලිංගයක් අනුව අපි නමක් හිතේ තියාගෙන ඉන්නවල් දෙය කියලා නමුත් ඒවා නැත්තම් අපිට නම මේකයි මේ නමෙන් අදහස් කරන්නේ මේකයි කියලා ඒක ස්පර්ශ කරගන්න බැරුව ඒක අල්ලන්න බැරි ඒ අල්ලන්න පුළුවන් වේද කියන එක බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමෝම කියන ඒ ලිංග ඒ නිමිති ඒ ආකාරය ඒ උද්දේශ නැත්තම් ඒ නාමකයේ අටික සම්පස්සේ අල්ලබල අතගාල බලන්න පුළුවන් ගැටයක් එන්නේ නැහැ. එතකොට මේ ආකාරයේ ලිංගයේ නිමිති උද්දේශ නැත්තම් මේ විදිහට අදිවසන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් කියන ස්පර්ශයේ නාම කොටස සහ රූප කොටස කියන පළු දෙක දෙක එකක්වත් පැනෙන්න පුළුවන් කියලා නේද? දෙක එකක්වත් පැනෙන්න බෑ කියලා. අහංසවාස කියන දෙක එකක්වත් එහෙම එතකොට පැනෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ විදිහට අධිවචන සම්පස්සේ හෝ පටිඝ සම්පස්සේ පැනෙන්නේ නැත්නම් ස්පර්ශයක් තියෙයිද කියලා. අල්ලන්න පුළුවන් දෙයක් එතන තියෙයිද? නැහැ. ඉතින් මේ විදිහට අපි දෙයක් දකින අහන ගඳ බලන රස බලන ස්පර්ශ කරන ඕනම දෙයක ඒ දේ කියලා අපි අල්ලන්නේ ඒ දේට අයිති ආකාරයක්, ඒ දේට අයිති ලිංගයක්, ඒ දේට අයිති නිමිත්තක්, ආ ඒ දේට අයිති නම්පට බැඳීමක් මිස ඒ දේ කවදාකවත් අපේ ඉන්ද්‍රියන ගෝචර කරන්න බෑ. ඉතින් ඒ අර පටබැඳගත්ත නන් ටික ඒ ආකාරයේ ලිංගනී නිමිති අම්මාකාරයකින් නැති වුණොත් අපිට ඒ දේ නැති වුණා වගේ තමයි පේන්නේ. ඒ නිසා අපිට ඒකෙන් ඇති වෙන නම්බුවක් හෝ අවනම්බුවක් මනාපයක් හෝ අමනාපයක් එහෙම නැත්නම් සුබ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් මොකක්වත් නැති වෙනවා. ඒ නිසා අපිට යම් තැනක මේ පටිච්චසමුප්පාදයේ තියෙන ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා කියන පුරුක කඩන්න ඕනේ නම් අපිට පුළුවන් මේ බුදුහාමුදුරුව විස්තර කරන ක්‍රමයේ හැටියට ස්පර්ශය තියෙන තැන ඉඳලා ස්පර්ශෝ ස්පර්ශ නොකරන්න කරන්න නැති තැනට මනසෙන් භාවනා මනස්කාරයෙන් යන්න පුළුවන් ඊට පස්සේ අපිට අත්දැක ගන්න පුළුවන් තැනක් තියෙනවා එතෙන්දී ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැති නිසා ඒක මත සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් නැහැ. වේදනාවක් නැති නිසා එතන තණ්හාවක් හට ගන්න දෙයක් නැත්තේ නේ. ඒ තණ්හාවක් නැති නිසා කල්ලබ දාන සාක් වේදාන තේකෝදාල යතුරු දාන්න තද උපාදාන කරන දෙයක් නැහැ. ඒක උපාදාන කරන්නේ නැත්නම් ඊම භවයක් නැහැ, ජාතියක් නැහැ, ජරාවක් නැහැ, මරණයක් නැහැ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන සේරම එක එක එක එක අද වැටෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන මේ අවධානය යොමු කරන්නේ මේ අපි ඉන්ද්‍රිය ගෝචරව ස්පර්ශ කරන දේවල් හොඳට විනිවිද බලලා විස්තර වශයෙන් බලලා පතුරු ගහලා බලලා ඒකේ තියෙන ආකාර ඒකේ තියෙන ලිංග ඒකේ තියෙන නිමිත්ත ඒකේ ಉದ್ದೇಶය ඇත්තටම තියෙන එකක්ද නැත්නම් හිතෙන් ආරෝපිත පටබැඳි දෙයක් පමණක්ද කියන එකටයි අපි මේ ප්‍රායෝගික පැත්තේ යන්න හදාගන්නේ. ඉතින් ඒකට අදාළ මේ මූල ධර්ම ටික තමයි ඔය pāli වාග්මාලාවෙන් එහෙම නැත්නම් pāli උද්ෘතයෙන් අපි ඉදිරිපත් කරගන්නේ. ඉතින් මේකට අපි ඊයේ ඒ කරපු කෙටි විග්‍රහය අනුව අපි ගත්තේ ආශාස ප්‍රසවාස කියන මේ දෙක. අපි යෝගාවචරයේකට හොඳට බරව සම්තුෂ්ටි වාඩි වෙලා කය ඇතුලේ බලන ඉන්නේ කියන. මොනවද වෙන්නේ කියලා බලන ඉන්නේ කියන. ඒ බලන ඉන්නකොට එක න්‍යායක් තමයි මේ පණ තියෙන්න නම් කයක කය සංස්කාරය පවතින. පණ තියෙන කයක නැත්තුම බැරි අඩියම තියෙන දේ තමයි කාය සංස්කාර කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකකින් ආස්වාද ප්‍රසවාස දෙක නැත්නම් ඒ කාලා ඒ කයට අපි කියන්නේ මිනියක් කියන. මරණයක් කියන. පණ තියෙනවා නම් ආස්වාද ප්‍රසවාස දෙක තියෙන නිසා ඒකට හම්බෙන දේවල් සුද්ධ කරන සුද්ධ කරන අඩියටම හිත තැම්පත් වෙච්ච වෙලාවක ඒක ආස්වාද ප්‍රසවාස දෙක දැක ගන්න පුළුවන්. ඒකට කාය සංස්කාර කියලා කියනවා. උනේ කාය සංස්කාරයේ ආස්වාසයක් වෙන වෙලාවක දිහා හොඳට බලලා ඒකේ තියෙන ආකාරය අල්ලා ගන්න පුළුවන්. ආශාසයේ තියෙන පැතිකඩ හතරෙන් එකක් තමයි මේතර පැතිකඩ හතරක් දෙන්නන්නේ. මේ පැතිකඩ හතරෙන් තමයි ආශාසයේ ආකාරය. ඊට පස්සේ ආශාසයේ ලකුණු. ආශාසයේ නිමිත්ත. ආශාසයට ආශාසයේ කියන නම. ඊට පස්සේ ප්‍රසාසයෙන් ප්‍රසාසයේ මොන ආකාරයෙන්ද ආශාසයෙන් වෙනස් වෙන්නේ. ප්‍රසාසයේ මොන ආකාරයෙන්ද ආශාසය වෙනස් වෙන්නේ. ප්‍රසවාසයේ මොන ලකුණෙන්ද ආස්වාසය වෙනස් වෙන්නේ. ප්‍රසවාසයේ මොන නිමිත්තෙන්ද ආස්වාසය වෙනස් වෙන්නේ. මේ ප්‍රසවාසයට ආස්වාසය කියන්නේ වෙන නමක් දෙන්නේ. ඒකට ಉದ್ದೇಶ වෙනස්. ඉතින් අපිට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට ස්පර්ශයක් ඇතුළෙම කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක මෙන්න මේ විදිහට හතරකට හතරකට පැතිකඩ හතරකට වෙන් කරලා ආස්වාසේ ආකාරය ආස්වාසේ ලිංගය ඒකේ නිමිත්ත ඒකේ ආස්වාසේ කියන නම ඒක ප්‍රස්වාසේ තියෙන ආකාරය ඒකේ ලිංගය ඒකේ නිමිත්ත ලිංග කියන්නේ ලකුණ කියන එක ඒකේ දෙන නිමිත්ත ඒකේ දෙන ඒකට දෙන නම වෙන් කරලා හඳුනා ගන්න එකට අපි දල වශයෙන් කියන්නේ ආස්වාසේ ආස්වාසේ මිනී කරන ප්‍රස්වාසේ ප්‍රස්වාසේ මිනී කරන ඉතින් මේක හරියට එල්ලුනේ නැත්නම් මේ කාණ්ඩ බන්ධම රූප වේදනා වෙන වෙන රාග වේදනා හිතිලි ආසාදලා ප්‍රසාසි කියලා කියන්නේ ඉඳ තියෙනවා. ප්‍රසාසයලාදී ආසාසි කියලා මෙනෙහි කරන්න ඉඳ තියෙන. ඒකට අපි දන්නවා සතිය අන්‍ය විහිිතයි. සතිය එල්ල වෙලා නැහැ. සතිය හරියට එල්ල වුණාම අපි දන්නවා දැන් නම් ආසාසයලාදී ආසාස කියනවා. ප්‍රසාසයලාදී ප්‍රසාස කියනවා. එතකොට යාට තියෙනවා මේ ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන එක ප්‍රසාසය නෙවෙයි කියලා වැටෙන ආකාරයක් තියෙනවා. වැටෙන එකට ලකුණක් තියෙනවා. වැටෙන්න නිමිත්තක් තියෙනවා. ඒ වගේම ඒකට ආශාසකේ නම ගැලපෙනවා. මොකද ඒක තමයි අපි සම්මත වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට නොකියන ප්‍රසවාසය පාට මාරු වෙනකොට ආශාසය ආකාරය නෙවෙයි දැන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසය ආකාරය දැන් එහා දන්නවා. ඒ මිනී කරන්නේ ආශාසනේ ප්‍රසවාසය. මොකද ප්‍රසවාසය ආකාරය පේනවා. ඒ වගේම මේකේ ලකුණක් තියෙනවනම් යම් විදියකට ඒක තේරුම් අරගන්න. ඒ වගේ මේක නිමිටි කරන්න පුළුවන්. කියන්නේ මේ වෙලාවේ සද්දයක් ආට ඒක නිමිති වෙන්නේ නැහැ. අර හිතවිලකට ඒක නිමිති කරන්නේ නැහැ. මේකම අරමුණු කරනවා. මේකම නිමිති කරනවා. ඒකට පස්සාද කියලා මෙනෙහි කරනවා. ආනෝය සංසිද්ධිය වෙන් කර ගැනීම මේ භාවනා ජීවිතේ තාමත් වැදගත් දෙයක්. ඒකම අරමුණේ පළු දෙක දෙකට බෙදලා එක පළුවක තියෙන මේ ආකාර නිමිති ලිංග උද්දේශ මේ වැතර දානවා. මේ පැත්ත මේ ගාව පාඩුවේ තියෙන ආකාර ලිංග නිමිති උද්දේශ මේ පැත්ත ගන්නකොට වම දක්ම කියලා මම කරනකොට ඉතින් මේ මැකිනෝ කියලා මේ අරමුණ ගත්තා ආශ්‍රද ප්‍රසවාස කියලා ගත්තා කොයි එකෙත් අපිට මේ දෙක වෙන් කර ගන්න පුළුවන් මේ මිනිස්සයා ඒ යෝගාවචරයා ඒ ලබන අත්දැකීමේදී යා කියනවා නම් අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට වාඩි වෙලා මම ආස්වාද ප්‍රසආසට හිත යෙදුණා නැත්තම් කාය දිහා බලනකොට ආස්වාද ප්‍රසආසය මතු වුණා ආස්වාදයේ දිහා මම බලනකොට ඒක ගුරුසු ආකාරයෙන් මට වැටුණා ඒකේ ලකුණක් විදිහට මම දැකේක සීතලයි ඒකේ නිමිත්තක් විදිහට මම දැකේ ගුරු ඒක හිමිලාවට ඉඳලා ගුරුසුලා ඒ සීතල ගතිය එහෙම නැත්නම් ඇතුලේ ඉඳලා පිටේ ඉඳලා ඇතුලට පීරගෙන යනවා වගේ උලම් පාරක් පීරගෙන යනවා වගේ මම දැකලා මම මේක ආශ්වාස කියලා මෙනෙහි කරා. ඒතර ප්‍රශ්වාසය මත වුණා. ඒතර මේ ප්‍රශ්වාසය පිටතට වේතුන ආකාරයක් එහෙම නැත්නම් උලම් පොදක් සංවේදී හැමක ඇතිල් වෙන ආකාරයක් මට වැටුණා. ඒක නිමිත්තක් විදිහට මට ආශ්වාස වලදී ලැබුණු සුගතියක් වැටුණා. ඒ වගේම මේ පිරිමැදීම ඇතුළත සිට පිටතට ගලන ධාරාවක පිරිමැදීමක් මම ප්‍රසාද කියලා මෙනෙහි කිරුවොත් එයාට ලකුණු 100ට 100ම හම්බ වෙනවා. අපි මේකටයි මේ භාවනා කරන්නේ. ඒ විදිහට යම් කිසි විදියකට කාට හරි මේ දකින්න දේ මේ ආකාරයි මේ මේ ලකුණයි මේ නිමිත්තයි මේ විදිහට මම මෙනෙහි කරේ කියලා කියා ගන්න පුළුවන් නම් ඒකට එන්න මම හිතනවා තවත් 10ක් 15ක් භාවනා තවත් 10ක් 15ක් කමටහන් සුද්ධ වෙන්න ඕනේ. තවත් 10ක් 15ක් වරද්ද ගන්න ඕනේ. වරද්දගත්ත පස්සේ හරියට කැඳේ ගල බිරුවා වගේ මේක පොල් මේක පොල් ගහ මේක කේල් ගහ කියලා කියන්න පුළුවන්. මේක එලහරකම මේක මීහරකා කියලා කියන්න පුළුවන්. මේක උරා මේක බල්ලා කියලා කියන්න පුළුවන්. අපි මේ කතා කරන භාෂාවේදී මේ විදිහට අපි අරමුණක් ඒ විදිහට නිර්වචනය නොකරන නිසා අපි කතා කරන අද ස්පර්ශ නෙවෙයි අහන්නට යන්නේ. අහන්න දැන වෙන අදහසක්. ඒක මොකද අපි මේක අංග සම්පූර්ණ විස්තර කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒක මත කතා කරන සියල්ලම වැරදි. සියල්ලම නම ගැරු. නිසා පද නෙමෙයිම මම කතා කරන්නේ ආශාස් ප්‍රසවාසය ගැන මෙන්න ආශාසය ලකුණු. මෙන්න ප්‍රසවාසය ලකුණු. මම මෙන්න මේම බලාගෙන හිටියයි කියලා කිව්වොත්. ඒ යෝගාවචරයට ඒ තරම් සූක්ෂම ඒ තරම් සාදරව ඒ තරම් සාවධානව ආස්වාස් ප්‍රසවාස බලන්න හිටියොත් ඒ තීක්ෂණකම කොච්චර වැඩෙනවද කිව්වොත් කාලය කාලේ එක ආස්වාසයේ ප්‍රසවාසයේ යතර ආකාර වෙනසව ආස්වාසයේ ප්‍රසවාසයේ අතර ලිංග වෙනස ආස්වාස් ප්‍රසවාසයේ අතර නිමිටි වෙනස ආස්වාසනම ප්‍රසවාසනම කියන දෙකට වගේම එක ආස්වාසකදලා ඊගා ආස්වාසයට යනකොට ආකාර වෙනස් වෙනවා යම් යම් ලිංග වෙනස් වෙනවා යම් යම් නිමිටි ගැන වෙනස් වෙනවා ඉස්සලා ආස්වාස ගොරෝසු ඊගායක සියෝ වෙනස් වෙන නිසා ආස්වාස ප්‍රසආස දෙකේ වෙනස අල්ලලා දීපු හිතට ආය වෙනම උගන්නන දෙයක් නෑ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් කරනවා. මගේ තියෙන ප්‍රසආසල ප්‍රසආසයට වෙනස් කරන තියෙනවා. මෙන්න මේ විදිහට මේ මාතෘකාවට බැසගත්තොත් නිමග්න වුණොත් කිඳා බැස්සොත් එංගා කර මුල පාදලා දුන්නා පස්සේ ඇතුළට යන ක්‍රමයක් තියෙනවා. කිඳා බැස්සොත් ඒක බුදුරජාණන් වහන්සේ හොඳටම දක්වනවා. ආස්වාදයේ පැත්තේ දකින්න තියෙන සියල්ලම දක්වනවා. ප්‍රසආසයේ දකින්න තියෙන සියල්ලම දක්වනවා. ඒ දෙක සියුම් වුණාට පස්සේ මේ දෙක අතර ඉස්සල දක්ව වෙනස්කම් වෙනුවට විශාල සමානකම් වෙන්න පටන් ගන්නවා. මේක භාවනා පරිභාෂිත සම්ප්‍රමාලාව කියන්නේ පෞද්ගලික ලක්ෂණ හදාarලා ඉවර වෙන්නේ පොදු ලක්ෂණ දැකීමෙන්. මෙන්න මේ විදිහට පෞද්ගලික ලක්ෂණ වල තිබුණු අවධානය ක්‍රමයෙන් පොදු ලක්ෂණයට යනකොට ඔළුව සම්පූර්ණ තෝතුයි. ඔළුව සම්පූර්ණ වක්කාර කරනවා. ඔළුව සම්පූර්ණ මේ අධ්‍යයනට විරුද්ධව නැගී හිටිනවා. ඔළුව සම්පූර්ණයෙන්ම තර්ක කරන්න පටන් ගන්නවා. ඒක කොහොමද මේ තිබුණ වෙනස්කම් තිබුණ එක දැන් නැති වෙනවා. මම අර කියපු විදිහට ආලි වතුර එකට දාලා පෙන්නලා තැඹුවට පස්සේ කැඳ වුණාට පස්සේ සීග්ගිය තියා බලා හිට නැත්නම් ඉන්ද්‍රජාලයක් කියාවේ. කොහාර ආලයට වල තියෙන ආකාරයක් මෙතන නැහැ ලිංගෙත් මෙතන නැහැ නිමිත්තත් මෙතන නැහැ වතුරේ තියෙන ආකාරයක් නැහැ ලිංගත් නැහැ නිමිත්තත් නැහැ කැඳක් තියෙනවා ඉතින් අපිට යාර කියන්නේ ඔබ කැඳ තැම්බෙනකොට පොඩ්ඩක් බලපං ඒ හාල්ම තමයි වතුර කැඳ කැඳ ගැහැඳ ගෑවිලා කැඳ වෙලා තියෙන්නේ ඔය කැඳ කියන්නේ අර දෙකේම තමයි ඒතර මේ කැඳෙහි හාල්ලට වල තියෙන ආකාරය නැහැ හාල්ලකට ලිංගෙත් නැහැ හාල්ලට වල තියෙන නිමිත්තක් නැහැ වතුරේ තිබුණ ආකාරයක් නෑ ඊට වඩා උකුයි මේක. ඒ වගේ මේ ලිංගෙත් නෑ ඉස්සර වතුර සුදු පාට තිබුණා දැන් රතු පාටේ තැම්බෙනවා රතු පාට වෙනවා. ඒ නිමිත්තක් නෑ. ආකාරය ආරමුණක් නෑ. නමුත් මේ විපරිණාමේ මේකට විපරිණාමය කියනවා. මේ විපරිණාමයේ අවස්ථා දෙකක පෙන්නුවා කාලි වතුරයි බෙන්ලා කැඳ පෙන්නුවා පිළිගන්නේ. නමුත් ඒක දිගට බලහින් තුත් අඛණ්ඩ සත්‍ය පෙන්නුවොත් අල්ලගෙනම ගියොත් ඕනම කෙනෙකුට පේනවා අරකම තමයි මෙතෙන්ද වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පුද්ගලට හිත වෙනවා අනේ එන සමා වෙන්න මම මේ හාලුයි වතුරයි කියලා ටිබිච්චේ ආකාර ලිංග නිමිති නෙවෙයි දැන් වෙන නමක් අපි උකට දෙනකොට කැඳ කියමු කියලා එයා එකඟ වෙනවා එහෙම නැත්නම් කියන්න කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ අර්ධ දැනුම තියෙන මිනිස්සු මේක මේකමයි කියලා ගහපා දෙන්නේ ඒක දිහා හුඟක් වෙලා බලන්නේ නැති නිසා. ඒකට සතියෙන් බලලා නැති නිසා. ඒක මේ විපරිණාමයේ දක්නා සුළුව බලපු නැති නිසා. ඒක අනිත්‍ය සංඥාවෙන් බලපු නැති නිසා. ඉතින් ඒක නිසා කියනවා හයිඩ්‍රජන් කියලා වෙනමම කොටුවක් අඳිනවා. හීලියම් කියලා වෙනමම කොටුවක් අඳිනවා. ඊට පස්සේ ප්ලැටිනම් කියලා තව එකක් රත්තරන් කියලා මේක. ඉතින් මේව අල්ලගෙන පුදුමාකාර රණ්ඩුවක් තියෙනවා. පන්තිර බලනකොට මොනවද ඔගේ තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන විතරයි. කොයි එකක් තියෙන ඔච්චරයි. ඉතින් ගියාට පස්සේ බලනකොට මේ නියුට්‍රෝන එක, ප්‍රෝටෝන එක, ඉලෙක්ට්‍රෝන එක හයිඩ්‍රජන් ගතියක්වත් ප්‍රෝටෝන ගතියක්වත් නැහැ. ඒ ටිකේ විදිහට ආකාරයකට වෙච්ච එකට හයිඩ්‍රජන් කියනවා. මේ බාන ආකාරයකට තමයි හීලියම් කියන්නේ. ඉතින් මේ දෙක අල්ලන රණ්ඩු කරනවා. මේක නිසා වාද විවාද කලහ විග්‍රහ ගන්න දෙයක් නැහැ. මොකද මේ දෙකේම පොදු ලක්ෂණය වෙන අර මූලික පාටිකල්ස් ටික. දැක ගන්න තරම් මේක විනිවිදින්න කැමති නෑ. බලන්නේ මතු පිට විතරයි. මතු පිට බැලුවට පස්සේ පේන සීනේ හයිඩ්‍රජන් කියලා කියන්නේ ගෑස් එකක්. හීලියම් කියලා කියන තව එකක්. මේ දෙක අතර මහ පුදුමාකාර වෙනස් ගන්න වෙන පෞද්ගලික ලක්ෂණ ගොඩක් තියෙනවා. නමුත් මේ ඔක්කොම හැදිලා තියෙන අන්තිම බලනකොට ඒ එක එක නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන කියන නැත්නම් පොසිට්‍රෝන, ක්වක්ස් ඕන තරම් ආදි ගන්නේ. දැන් පහුගිය අවුරුදු 30 40 උනේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන කියන ඒවත් හැදිලා තියෙන ශක්තිය වලින්. අරියත්තදී පියවරක් පල්ලෙහාට ගිහිල්ලා පොදු ලකුණ බලන්න මේ ශක්ති තමයි අන්කොන්ටම් කියලාගෙන ශක්ති පුංජය. ඒව තමයි වෙලාවක නියුට්‍රෝනක් විදිහට ක්‍රියා කරන. වැඩික පොසිට්‍රෝනක් විදිහට කරන. ඉලෙක්ට්‍රෝනක් විදිහට ක්‍රියා කරන. කෙරුවට පස්සේ ඒව එකතු වෙලා අන්නකොට එක එක මූල ධර්ම හැදෙනවා. මේ මූල ධර්ම වලට නම් වඩන් දුන්නට අඩියට ගිහිල්ලා බලනකොට සියල්ලම හුදු ශක්ති. මේ වගේ පුදුම ශක්ති සංස්ථිති නියමයක් තියෙනවා. කදාකත් මේ ලෝකේ ශක්තියක් මේ තියෙන ශක්තිය අරිඹුවක් නැති වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. අපි හිතන සෝදපාල වෙනකොට පොසේ පසේ තියෙන වටිනාකම නැති වෙනවා. නමුත් ඉතින් නැති වුණාට මොහොත එකතු වෙනවා. මේ පැත්තේ සුළුසුණක් කයිල විනාශ වුණාට දේවල් වලට ශක්ති වලට මොකක්වත් වෙන්නේ ශක්ති සංස්කෘතියක් තියෙනවා. ඉතින් මේක දන්නේ නැතුව අපි මේ ශක්තිය වලට ආකාර දෙන්න ගත්තොත්, නිමිති දෙන්න ගත්තොත්, නිමිති දෙන්න ගත්තොත්, උද්දේශ දෙන්න ගත්තොත් ඒවා නිත්‍යයි කියලා හිතන්න ගත්තොත් දුමාකාර රණ්ඩුවකට එනවා. ඉතින් මේ මිනිස්සුયો ඊව අල්ලගන්න නිත්‍ය සංඥාවේ ප්‍රමාණය තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පටන් අර ගන්නකොට ඊව අල්ලන්න නැතුව බෑ අපිට. අල්ලලා ඊවට ඒ ආකාරය අනුව ඒක අඳුනගෙන ඩිංග යන අඳුනගෙන නිමිත්ත අනුව අඳුනගෙන ಉದ್ದೇಶ අනුව අල්ලගෙන ඒකම නැවත නැවත බලන්න. ඒකට භාවනා කරනවා කියන්නේ ඒකට බලහන් ඉන්න ඉන්න මේක බුදුමාකාර වෙනසකට ලක් වෙනවා. ඒ නිසා මෙතනදී ඒ ඒ මම කියන්න හදෝ කාරණා තායි පොඩි පැත්තකින් විස්තර කරන්න ඕනේ නැත්නම් තර්ක මනසන උඩක් ප්‍රශ්න ඇති කරනවා. ඉතින් මේ විදිහට අපි ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ කියන එක තියෙනකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියන කාරණාව පෙන්නලා නැති තැනයි නිවන කියන එක පෙන්වන්නයි මේ කතා කරන්නේ. කියන දැන තියෙන්නේ කලාව විවාද රණ්ඩු බොරු කේලම් මේ සජන පද වචන දීරම කෙලස් ටික තියෙන්නේ. ඔය ආකාර ලිංග නිමිති උද්දේශ තියෙන තැන. ඉතින් ඒ වගේ સંદર્ભයකට මේ බුදුහාමුදුරු උපදෙස් දෙනවා නම් ඇයි අපි ආස්වාසේ ආකාර ලිංග නිමිති උද්දේශ බලන්න උත්සාහ කරන්නේ? ඇයි අපි ප්‍රස්වාසේ ආකාර ලිංග නිමිති උද්දේශ බලන්න උත්සාහ කරන්නේ? ඔබ නැහැ කියලා හිතපන් ඉවරයිනේ කියලා අපිට හිතන්න පුළුවන්. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඉස්සල්ලා ඒක තියෙන බවට හිතේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් සම්මුතියෙන් වෙන්නලා ඇස්පනා අපිට මේක දිය වෙන්න වෙනවා. අස්පනාවිටම කියනකොට තමයි තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දී තියෙනවායි කියලා බැලුවොත් තියෙනවා. සම්මුතියෙන් බැලුවොත් තියෙනවා. පරමාර්ථ වශයෙන් බැලුවොත් නෑ. අන්නේ සම්මුතියට පරමාර්ථයට යන්න නම් කවුරුත් කිව්වට බෑ. පටන් ගන්නකොටම නෑ කියලා පටන් ගන්නත් බෑ. මේක තියෙනවායි කියලා පටන් අරගන්න ඒක තහවුරු කරන්න හොඳටම ආකාර බලන්න. හොඳටම ලිංගේ බලන්න. හොඳටම නිමිත්ත බලන්න. හොඳටම මේ නම ඒකට දෙන්න මෙනෙහි කරන්න. කරලා කරලා කරලා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ සම්පූර්ණ වෙන් කළ හිත වදලා දුන්නාම තර්ක හිත හරි කැමැතිව වැඩේ. මොකද විඥානේ වැඩේම මේ දේවල් වෙන් කර කර ඒවත් අතර මේ ගනුදෙනු කරනකනේ පෙන්නලා ඒ දැකපු ආකාරය ආස්වාසයේ තිබුණු ආකාරය ආස්වාසයේ ගිය විනාඩි 10ක් අතර බලනකොට යාකාට මොකද වෙන්නේ කියලා බලන්න. ආස්වාසයේ නම් ලිංගියක් දැක්කනම් ඒක විනාඩි 10ක දෙක දිගටම ආශාසි බලනකොට මොකද වෙන්නේ කියලා බලන්න. ආශාසියම් නිමිත්තක් තිබුණා නම් එන්නේ එන්නේ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට ඒ ඒ නම කියා ගන්න පුළුවන් මේ ආශාසයට ආශාසය කියන්න පුළුවන් ඒක මොකද විනාඩි 10ක විතර බලන ආශාසී ආකාරවල ලිංග වශයෙන් නිමිත්තද පුදුම විපරිණාමයකටපත් වෙනවා. මෙන්න මේ විපරිණාමය දැක ගන්නා සුළු නැතුව අර මුලින් දකපු ගොරෝසු ගතිම මුලින් දකපු ආකාර නිමිති තියෙන්න ඕනෑ කියන අදහසෙන් භාවනා කරන එකන ආනාපාන ගෙවෙනකොට අහියෙන් හුස්ම ගන්න. අර නැතිවෙච්ච ආකාරය ඇති කරන්න හදනවා. මොකද යා ලෑස්ති වෙලා තියෙන මේ නැතිවීම විපරිණාමය දකින්න නෙවෙයි අර මම මාරින් ආනාපාන අල්ලගත්ත දැන් නැති වුණා එදා හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් මේ බලාපු දේ වෙනස් වුණායි කියලා හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ නැතුනේ කොහොමද කියලා සැක උපදවනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධාව බිඳ ගන්න. මේ කිසිම දෙයකින් කවදාකවත් කාටවත් ඔය විපරිණාමයේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මේ අනිත්‍ය සංඥා ප්‍රත්‍යක්ෂ කරන්න. ඒ නිසා ඉස්ලාම ආකාර තහවුරු කරන්න. ලිංග වශයෙන් තහවුරු කරන්න. නිමිත්ත තහවුරු කරන්න. ඒ නම ඒකල කතා කරන්න. මේ ආකාරයේ මේ ලිංගෙ මේ නිමිත්ත වෙනවා වාසාසෙ. මේ ආකාරයේ මේ ලිංගෙ මේ නිමිත්ත වෙනවා ප්‍රසාසෙ කියලා හොඳට වෙන් කළා මේකම දහස්වර බලන්න. බලන බලන වාරයක් පාසා දිග ආශාසෙ කෙටි වෙනවා. දිග ප්‍රසාසෙ කෙටි වෙනවා. මේ විපරිණාමය දැක්කට පස්සේ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ ආස්වාද ප්‍රසවාස දෙක ඇති වෙලා තියෙන මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වය. කවදා හෝ ආස්වාසේ මට උණුසුමයි ප්‍රසවාසයේ සීතලයි කියන ඔය දැක්ලා තියෙන තීජෝ ධාතු. මට ආස්වාසේ හොඳට නාස්පුඩු පුරවාගෙන යනවා පිරිමැදෙන ගතිය දානවා වායෝ පොට්ටබ්බ ධාතු. ප්‍රසවාසයේ ඒ තියෙනවා වායෝ පොට්ටබ්බ ධාතු. මේ ආස්වාසය ගුලියකට වගේ එක සංසිද්ධියක් වශයෙන් වෙන් වෙලා පේන්නේ ඒකේ තියෙන ආපෝ ධාතු නිසා ඒවා බැඳිලා තියෙනවා. ප්‍රසවාසෙත් එහෙම තියෙනවා. ඒ වගේ මේක පාඨවි ගති තියෙනවා, බර ගති, එතන හැල්ලු ගති තියෙනවා. මුදින් මුදි ගුරුසු ආශාසෙ තද ගතියට වැටෙන්නේ සිවුම් වෙනකොට සිවුම් හැල්ලු වෙනවා. සුමුදු වෙනවා. මේ විදිහට මේ පාඨවි ආපෝ තේජෝ ගති ලක්ෂණ ටික ආස්වාස් කියන සම්මුතියේදී එක ආකාරයක් ආස්වාද කියන සමුතික. නමුත් මේක දිහා බල බල ඉනකොට මේ ඔක්කොම දේවල් හරහා මේ ධාතු මනසිකාරය මතුවෙනකොට ආස්වාද කියන්නේ ධාතු, ප්‍රස්වාස කියන්නේ ධාතු, ධාතුට හිත යනකොට ධාතු මනසිකාරය යනකොට ඒක ආස්වාස කියා ගන්න ප්‍රස්වාස කියා ගන්න බැරි වෙනවා. නම් වණන් දී ගන්න බැරි වෙනවා. දෙකම පොදු ලකුණට එනවා. මෙතෙන් දිනුට යෝගාවචරයට අන්ධමන්ද වෙනවා. හරියට මහා මෝදක් මැදට ගිහිල්ලා දැම්මා වගේ ගොඩබිම්බ පෙන්නේ නැතු උතුරු දකුණ මාරුණා වගේ බයක් චකිතයක් ඒකාකාරී ගතියක් අසස්න ගතියක් සහලවන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක පාරට ගිහිල්ලා හද්ද කැලයක් නැත ඇරියා වගේ උතුරු දකුණ මාරු වෙනවා දිශා මාරු වෙලා කල්පලොප්පන් වෙනවා. නැත්තම් පිටාචයන් විහාලයන් සහිත බාල පාන්තරක මැද ගිහිලා කරනවා වගේ අසන්න මොකද අපි මෙතෙක් කල මේ මුළු සංසාරම ගෙනිච්ච ඔය ආකාර ලිංග නිමිති දැක්කට පස්සේ මේ මගේ රට මේ මගේ ජාතිය මේ මගේ රුචිය මේ මගේ මනාප කියලා ඉන්නකොට අපිට පුදු පුදු ආරසාවක් වැටෙනවා නමුත් වෙනස් වෙන බව අපි දන්නේ නැහැ වෙනස් වෙච්ච දවසේ අයිට් වැඩි අසන මුද්‍ර ජාතික හොඳට ආයේ තියෙද්දි භාවනා කරගෙන ඔය ආකාර ලිංග නිමිති නැති වෙන හැටි බලපං බලනකොට ඕවට නම් මනම් දෙන්න පුළුවන් ගතියක් නෑ ඔක්කොම ඇති වෙලා තියෙන හුදු ධාතු හතරෙන් තමයි. මේ ධාතු හතර දකින්නකන් තමයි ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙන්ව පෙනී හිටින්නේ. වම දකුණ කියන එක වෙන්ව පෙනී හිටින්නේ ධාතු හතර හරහා මේ වම කියන පියවර දකුණ කියන පියවර හිතේ සම්මුතිය තියෙනකන් තමයි බල බල ඉන්න කොමාය ධාතු මනසිකාරය දක්වාම ගියාට පස්සේ ආස්වාද ප්‍රසවාස කරා. පඩ වියාපෝ තේජෝ වායෝ වම දකුණ කිව්වා. පඩ වියාපෝ තේජෝ වායෝ එදිනදා කොයි ඉරියව්වෙ හිටියත් අන්තිමට ඒ ධාතු මනසිකාරට ගියාට පස්සේ මේ එක එකට නම් වනම් දී ගන්න බැරි ගතිය එනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මැටි කටයක් අරගෙන හොඳට හදලා ඒක පදම් කරලා ඒකකින් කලයක් අඹනවා. ඒක පිච්චුවේ නැත්නම් ඒ කලිය ආයසලයක් කඩලා ගුරුලෙට්ටුවක් හදනවා. ඒකට කලයක් තියෙනකොට කලයක් වශයෙන් මේ මැටි ටික තියෙනකොට ඒ කුඹලා මෙටිකලයක් අඹනවනේ. අඹුවට පස්සේ ඒකට වෙනම ආකාරයක් තියෙනවා. වෙනම ලිංගයක් තියෙනවා. වෙනම නිමිත්තක් තියෙනවා. ඒකට කලයේ කියලා කියනවා. ඒකම කඩලන්න ගුරුත්වත්ව කරනවා. ඒක වෙන ආකාරයක්. එතකොට වෙන ලිංගයක් එකදී. එතකොට වෙන නිමිත්තක් තියෙන. ඒ කියන්නේ ගුරුලේතු. ඒකට ගුරුලේතු තියෙන තාක්කල් කලයේ කියන එක අපිට ස්පර්ශ කරන්නත් බෑ. අදාළක් නෑ. ඒ නම දෙන්නත් බෑ. ඒක කලයක් වශයෙන් තියෙනකන් හුරුලීත්තු කියන එක ඇත්තෙත් නෑ. නමුත් දෙකම හැදලා තියෙන්නේ මැට්ටෙන් තමයි. මැටි ටිකට ආය කරුවට වයසගේ කලෙත් නෑ. හුරුලීත්තුවත් නෑ. මැටි ඔකට ළමෙන් අපි ක්ලේ කියලා හදිස්සලා දෙන්නේ සෙල්ලම් කරන්නේ. දැන් අපේ ලෝකේ මොකද වෙන්නේ? මැටි කලේ හදලා පුච්චෙනවා. පිච්චුවට පස්සේ ගන්න බෑ. ඊට පස්සේ ඒක තහවුරු වෙනවා ඊට පස්සේ ඉතින් මැටි කලේ කැඩලා කාලාටුවට පත් වෙන එක වෙන්නේ මේ අපි පුත්තජනය කරන්නේ මැටි කැටේ කලයක් හදලා කරන එක පුච්චලා තහවුරු කරලා මගේ මැටි කලේ කියා ගන්න මගේ කුරුලීත්ව කියා ගන්න දන්නේ නැහැ ඔය මැටි කල බව කැඩෙන බව දන්නේ කැඩුණාට පස්සේ පුදුමාකාර කනකාටුවට පත් වෙනවා අනේ මගේ ලස්සන කලේ කැඩුණා කියන ඉතින් අර ඒ කැඩීම සිදුවිලා තියෙන ආකාරයේ කැඩීමක් ලිංගයේ කැඩීමක් නිමිත්ත කැඩීමක් මිසක් මැටි වලට මොකුත් වෙලා නැහැ. මෙතට ආපම මැටි පාටපත් වෙලා තියෙනවා. මෙන්න මේ වාගේ ඕනම අරමුණක් නාම අරමුණක් වේවා රූප අරමුණක් වේවා රූප කාය නම් ඉතින් පට වියාපෝතය තේජෝ කියනකට පහිනවා. එතන තමයි එතන තමයි පට කරගන්නේ. එතකොට සෑම නාම ධර්මයක් නේ වේදනා ප්‍රස චේතනා සංඥා මානසිකාර කියන ධර්ම පහට බහිනවා. ඒකෙන් තමයි මේ ගෑණියක් හටගන්නේ, ප්‍රේමියක් හටගන්නේ, ඉස්සරහට යනවා වෙන්නේ, පස්සට යනවා වෙන්නේ, වම කියලා වෙන්නේ, දකුණ කියලා වෙන්නේ, ආශාසය කියලා වෙන්නේ, ප්‍රසවාසය කියලා වෙන්නේ. ඉතින් අපි වට නම් වණක් දීගෙන පොඩි ළමයි සෙල්ලම්කවල් හදනවා වගේ. මේක නිට්ටියව තියෙයි. මේක ස්ථිරයි, මේ ආකාරය ස්ථිරයි කියලා ඒකට රණ්ඩු කරන්න ගියාට පස්සේ ඒ මිනිස්යාට ඒකේ විපරිණාමයක් එන්න එන්න දුකක් වටපත් වෙනවා මොකද මේක නිත්‍ය වශයෙන් තියෙනවායි කියලා නිත්‍ය සංඥාවෙන් තිබුණු දේ මම කියාගත්ත දේ වෙනස් වෙනවා දකිනකොට පුදුමාකාර දුකක් පශ්චාත්තාවයක් ඉච්ඡා බංගත්ත සිද්ධ වෙනවා නමුත් මේක මේ අවස්ථානුකූලව පැනමිච්ච ආකාරයක් විතරයි නිමිත්තක් විතරයි ලිංගයක් විතරයි කියන එක තේරුම් ගන්න බලුවා නම් මැටි කලේ කොහොමද කැඩිච්ච එකක් තමයි කලේ වශයෙන් තිබුණත් කැඩෙන සුළු ගතිය තියෙනවා බිතෙන සුළු ගතිය තියෙනවා භංගුර ගතිය තියෙනවා ඒක ඉතින් ශූන්‍යය තමයි කැඩෙන්නේ ඉස්සලත් කලේ මැටි කරනවට පස්සෙත් මැටි අපි ඒ දර්ශනයක් බලන්න ගියොත් අපේ ලෝකේ ජීවත් වෙන්න බෑ මොකද මේ අපේ තියෙන ඇඩ්වර්ටයිසිං සයිකොලොජි එක එහෙම නැත්නම් මේ මේ වෙළඳ ව්‍යාපාරික ක්‍රමේ ඒගොල්ලෝ කියනවා අපි නිෂ්පාදනය කරන වඩුව නම කියලා මෙල්ලන්න ඒ නිෂ්පාදන වෙන කෙනෙක්ව ගන්න එපා ඔය අහුවෙනවා. ඒ නිසා අපි හරියටම ආකාරයට අහුවෙනවා. හරියටම ලිංගයට අහුවෙනවා. හරියටම නිමිත්තට අහුවෙනවා. අපිට ටූත් පේස්ට් බෑ අපිට සිග්නල් ඕනේ. ඒ වෙනුවට පෙප්සඩන්ට් දුන්න සිග්නල් කාර්යයක නහුණා. ඔයගොල්ලෝ කච වුණා. ටූත් පේස්ට් කියන්න එපා. not white not quite white apple white කියලා ඉල්ලන. එහෙම නැත්නම් මේක මිල්ක් වයිට් කියලා ඉල්ලන. ආන්නේ විදිහට අපි අන්දලා පච කරලා මේ ආකාරයකට මේ ලිංගයකට මේ නිමිත්තට බඳගෙන පුදුමාකාර හැමගිරියක් හම්බකරන. අපි තකතිරෝ වගේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන එක පස්සේ ගිහිල්ලා ඒක නැත්තම් පහුවෙන්ද අර ගිහිල්ලා ඒක ගෙනල්ලා ගාලා බැලුවා බද කොයි වයිට් එකත් වයිට් තමයි. ඇපල් වයිට් එකත් කොයි එකවත් එකයි. ඒ නිසා අපි මේ පාරිභෝගිකත්වයේ හරහා මේ ආකාර වලට මේ ලිංග වලට මේ නිමිති වලට බැඳිලා තියෙන බැඳිල්ල කියලා නිම කරගන්න බැරි තකතිරුකම තියෙනවා. මේ සියල්ලම හටගන්නේ එකකින්. ඒකෙන් තමයි මේ දේවල් පැන නගින්න කියන එක මේ මෑතක් වෙනකන් විද්‍යාවෙන් ඔප්පු කරලා තිබුණේ. දැන් විද්‍යාවෙන් කියනවා ශක්තියක් ද්‍රව්‍යයක් පාඩපත් වෙන්න පුළුවන් කිසිම පෙර සංඥාවක් නැති ඕනම ද්‍රව්‍යයක් ශක්තියක් පාඩපත් වෙන්න පුළුවන්. ඕකට තමයි E mc2 කියලා ඔය අයින්ස්ටයින් ගහපු සමීකරණය පෙන්වුවේ ශක්තිය ස්කන්ධයක් පාඩපත් වෙන්න. ඕනේ ස්කන්ධය ශක්තියක් පාඩපත් වෙන්න පුළුවන්. ශක්තියක් වෙච්ච ගමන් නම් වනන්නේ ආකාර නැහැ, ලිංග නැහැ, නිමිති නැහැ. දවසක වඩපත් වෙච්ච ගමන් ආකාර තියෙනවා ලිංග තියෙනවා නිමිති තියෙනවා නමක් තියෙනවා ගුරුත්වයට අහු වෙනවා ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා මේ දෙක අතර කොච්චර යහට මෙහාට මාරු වෙනවද කියනවා නම් බුදුරජාණන්සේ සඳහන් කරන උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඉතින් මේ විශ්වගත ශක්තිය දෙයක් බවටපත් උනායි කියලා ඒ දේ අල්ලාගෙන මේක මගේ කියන මේක මම කියන මේක මගේ ආත්මය කියන නටන්නේ මේක නැවතත් ශක්තියක් බවටපත් වෙන්න පුළුවන් බව දන්නේ නැති නිසා. දන්නවනම් ඒක දෙයක් ඉඳලා ශක්තියක් වුණා ශක්තිය ඉඳලා දෙයක් වුණා මොනම අඩුවැඩියක්වත් වෙන්නේ නැහැ ශක්ති සංසිද්ධියක් මේ ලෝකේ තියෙන. ඉතින් බුදුරජාණන්සේක පැත්තෙන් බලනකොට මේ ආකාර ලිංග නිමිති අල්ලගෙන ඒ සිංහලයා දෙමළත් එක රණ්ඩු කරනවා. ඒ වගේම අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක මේ මිනිහා රණ්ඩු කරනවා. අර කොම්පැනිත් එක්ක මේ කොම්පැනි රණ්ඩු කරනවා මේක හරහා අන්තිමට ඇදලා තියෙන්නේ කලහ විවාද විග්ඝා වේසුඤ්ඤම් මුරාවාදා අනේකා පාපකා කුසල දානම. මේකදී මම තව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්නම් ඒක නිකන්. සමහර විටක අනිත් තේරුම් ගන්න උදව්වක් වෙයි කියලා. සර්වඥාන්සේ සූත්‍රයක් දේශනා කරනවා අංගුත්තර නිකාය අටකනේ පාඩේ සංයෝග වියෝග පරියාය සූත්‍රය. හරි ලස්සනයි මේක. ඉතින් මම ඕක නිකන් විහිළුවට විහිළුවට කිච්චේට බලනකොට මේකට මේ සරුවචන දේශනාවක් තියෙනවා සරුවචනංශ කියනවා ස්ත්‍රියාවක් ලෝකයේ ඉන්නවනම් ඒ ස්ත්‍රියාව කාරණා හත අටකින් Taman ස්ත්‍රියාවක් බව සටහන් කරගන්නවා ඒ කාරණා හත අට නිසා ඇතුළතින් පුළුවන් තරම් ස්ත්‍රී ලක්ෂණ පහල කරනවා ඒක නිසා ස්ත්‍රී ඉන්ද්‍රිය එයාගේ තියෙන ඉඳුරන් ඉති කුත්තං කියලා කියන්නේ ස්ත්‍රියගේ කෘත්‍ය, ඉති කප්පං කියලා කියන්නේ ස්ත්‍රී ආකල්ප, ඉති විදං ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වෙනස් අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්ක හරිම තාලෙටයි කියලා ඒකට කිය විදිය පුරුෂයන්ට වැඩිය වෙනවා. අයියාගේ විදිය නෙවෙයි අක්කගේ විදිය. ඒ විදිහට ඉත්‍ත්‍යාට දෙන ස්ත්‍රි විදි. ඒ වගේම තමයි ස්ත්‍රි සරං කියලා ස්ත්‍රි කටහඬක් තියෙනවා. ඉත්‍ත්‍යා ලංකාරං කියලා දෙන ස්ත්‍රි ආබර්ලා සලකන හැටි වෙනස්. පුරුෂයන්සේ කියන යම් ස්ත්‍රියාවක් ඔය කියන ස්ත්‍රී ලිංගය, ස්ත්‍රී කෘත්‍යය, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විදිය, ස්ත්‍රී කටහඬ, ස්ත්‍රී ආභරණ ගැන ඇතුළතින් වැඩියෙන් ආඩම්බර වෙන්න වෙන්න ඔය අඳුන ගන්න ගන්න ගන්න ඒ තරමටම බාහිරේ පුරුෂ ඉන්ද්‍රියක් බලාපොරොත්තු වෙනවා. ඒ තරමටම පුරුෂ ආකල්ප වලට කැමති වෙනවා. ඒ තරමටම පුරුෂ කෘත්‍යයන් කැමති වෙනවා. පුරුෂ විද්‍යට කැමති වෙනවා. පුරුෂ කටහඬට කැමති වෙනවා පුරුෂ ආභරණ කැමති නැහැ ඉතින් මේ දෙකේ සංයෝගේ වළක්වන්න මොන නාසටවත් බෑ ඒ වගේම පුරුෂයෙක් එයා පුරුෂ ඉන්ද්‍රිය ගැන ආඩම්බර වෙනවා ඒ වගේම පුරුෂ ආකල්ප ගැන පුරුෂ කෘත්‍ය ගැන යුද්ධයට යන්න කැමති රගර් ගහන්න කැමති ෆුට්බෝල් ගහන්න කැමති එයාට වෙනම ක්‍රියාකාරකමක් තියෙනවා පුරුෂ වීති තියෙනවා පුරුෂ කටහඬක් තියෙනවා පුරුෂ ඇඟ සරසන ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන තාක් කල් මේ මිනිස්සු වගෙන වැඩි හලකනවා කියන්නේ ස්ත්‍රියාවගේ ස්ත්‍රීලිංගයක් බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී ආකල්ප බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී පුත්‍ති බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ පුරුෂයාට ස්ත්‍රී කෙනෙක් එකතු වෙච්ච ගමන් පෙට්‍රල් ගින්දර එකතු වුණා වගේ කාලක් ගන්න බෑ. ඒ නිසා මේ ආකල්ප මේ ලිංග මේ නිමිති මේ මේ ටික තියෙන තාක් කල් ඒක අනිත් පැත්තට ඇදෙනවා නිකන් කාන්දමක උතුරු දකුණ එකතු වුණා වගේ. මේ මොකටේ බුදුහාමර මේ කියන්නේ? උඹට තියෙන මනුස්සකම විතරයි බොල. ඔය ගැහනකම පිරිකම කියලා කියන්නේ කොහෙන්දෝ පටලවාගත් එකක්. කවදා හරි ඥානය උද්‍යප්පේ ඥානෙන් එහාට ගියාට පස්සේ මේ මනුස්සකමක් ඇර උගේ අල්ලවදා ගන්න දෙයක්වත් හිප වැළඳ ගන්න දෙයක්වත් මොකක්වත් ඇත්තේ නැහැ. එතනක් තියෙන ඇති වෙන්නේ නැති වෙන දෙයක්. මෙතනක් තියෙන ඇති වෙන්නේ නැති වෙන දෙයක්. එතකොට මේ පුරුෂයාට ඕ ස්ත්‍රියකට කාමී කියලා කියන්නේ සංයෝගය කියලා කියන්නේ ද්වේෂය කියන්නේ වියෝගය කියලා කියන්නේ තමයි අර ලිංගෙට තියෙන ආශාව, කෘත්‍යෙට තියෙන ආශාව, ආකල්පෙට තියෙන ආශාව, විදියට තියෙන ආශාව, කටහඬට තියෙන ආශාව සලසන ආකාරය. ආහන ඔය ටික නිකන් පිටින් වාහනේ ගාව තින්ත ටික වගේ ඕක විනිවිද ගන්න බැරි නිසානේ අපි උපදින්නේ ධ්‍යානයක් විදිහට මැරෙන්නේ ධ්‍යානයක්. ඉපදෙනෙත් පිරිමෙක් විදිහට මැරෙන්නෙත් පිරිමෙක්. සංසාරේ පුරාවට යනවා කියනවනේ අල්ලගත් අල්ලගෙන ඉන්නේ. නමුත් කවදා හරි නිවන් දැක්කට පස්සේ ওই නිවනේ තියනවාද ගැන්න පිළිමකට. නෑ. වෙන මොකක්වත් එපා. අපිට මේ වෙලාවේ හැටියට පිරිමහ ගන්න උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අදවල් සාකච්ඡා කරා මේ වැඩමුළුවේ කීපලකම අපිට හම්බුණා. හොඳයි. මේ ආස්වාද ප්‍රසආද ගෙවම් කරලා Tamanට හම්බ වෙන්නේ විවේක ස්ථාන ගිහිල්ලා බලන්න ධ්‍යාන බෙදීමකම තියෙනවද කියලා. හොඳ නරක දෙක තියෙනවද කියලා. ඇතුළත පිටත කියන එකක් තියෙනවද කියලා. මුලක් මැදක් එකක් තියෙනවද කියලා. ඒක කියන්න පුළුවන් ආකාරයක් තියෙනවද කියලා. ඒ දේ කියන්න පුළුවන් ලිංගයක් තියෙනවද කියලා. ඒ දේ කියන්න පුළුවන් නිමිත්තක් තියෙනවද කියලා. ඒ දේ කියන්න පුළුවන් නමක් තියෙනවද කියලා. එතනම පේනවා මේ ආස්වාද ප්‍රසආස දෙක හරියට ලිංග නිමිති ආකාර උද්දේශන හොඳට බලන්න. යම් වෙලාවක මේ ලිංග නිමිති ආකාර ගෙවෙන කම්ම ඉඳලා අනේ මෙතනම තියෙනවනේ මේ ලිංග නිමිති ආකාර ගෙවම් කරන්න පුළුවන් ස්පර්ශයක් නැහැ එතන වේදනාවක් නැහැ එතන තෘෂ්ණාවක් නැහැ එතන උපාදානයක් නැහැ එතන භවයක් නැහැ එතන ජාතියක් නැහැ එතන ජරාවක් නැහැ ව්‍යාධියක් නැහැ මරණ. නමුත් මෙතෙන් ගියාම හරි පාළුයි. හරි කම්මැලි අහනවා ඊගාට මොකද කරන්නේ? ඒ තරමටම රුපියල් ගත්ත දෙයට ගෞරව කරන්න දන්නේ ඒ තරමට මේක තුච්ච කළ සලකනවා. අපි හිතන්නේ නිවන් දකින්න අපිට රත්තරන් පාට ගුලියක් අතට හම්බ වෙයි. ඒ නැත්තම් දිවි ලෝකෙට ළඟින්ට රත්තරන් ඉනිමඟක් හම්බ වෙයි. එනදා අපිට දිබ්බ චක්කු ඥාන පහළ වෙයි. එනදා අපිට දිබ්බ දෝත පහළ වෙයි සෝදාන් මාර්ගය කියලා මණ්ඩල මාලයක් වැටේ. එනදා පළවෙනි ධ්‍යානය කියලා මේක හම්බය මුන්නවදෝ දේවල් බලාපොරොත්තු වෙන තාකල් අර ආකාරයෙන් ලින්ගෙන් නිමිත්තෙන් ಉದ್ದೇಶයෙන් නිදහස් වෙච්ච නිදහස විමුක්ති වෙච්ච විමුක්තිය බුද්ධ විඳ ගන්න බැරි මොකද අපේ හිත අඳුනන්නේ ආකාර නැති දැන අපේ හිත අඳුනන්නේ ලිංගයක් නැත්නම් අපේ හිත අඳුර ගන්න කැමති වෙන්නේ නැහැ නිමිත්තක් නැත්නම් අපේ හිත අඳුර ගන්නේ නැහැ නමක් දාන්න බැරි දෙයක් ඒක අපිට වෙන්නේ පුෂ් හිස් කෝඹයක් ශූන්‍ය දෙයක් විදිහට ඒ නිසා ඔතෙන්ට අහංගෙදී ඔච්චර නිවාඩු දාගෙන ආවිලා භාවනා කරන්න ඕනේ නැහැ. අපිට ඕන ගෙදර ගෙනියන ඕන අර යනකොට ගෙනියන්නනේ. තියෙන්නේ මොකද්ද භාවනා කරලා තිබුණ ටිකක් මෙතන දීම දාලා යන්න වෙනවා. ඒ නිසා මේ ස්පර්ශය කියන වචනේ දෙකට පතුරු ගහලා අධිවචන සම්පස්සය පාටික සම්පස්සයක් කියලා අධිවචන සම්පස්සය කියලා මේ මොනාරි සංසිද්ධියට දාන පටවැලි නමයි. අටික සම්පස්ස කියන්නේ පටපැන්දි නම අල්ලලා බලලා අත්දකින්න පුළුවන් හැටි ඉන්ද්‍රිය ගෝචර කර ගන්න පුළුවන් ආකාරය. ඔන්න ඔය දෙක හොඳට වෙන් කරලා ආස්වාසයේ ආස්වාද කියන නමට ගැළපෙන ආකාරයේ ලිංග නිමිත් හොඳට වෙන් කරගෙන ඒක දිහාම බලන්න. නැවත නැවත බලන්න. නැවත නැවත බලනකොට ඒ වෙන් කරලා විස්තර වශයෙන් බලන්න බලන්න ඒක ශීඝ්‍ර වෙනසකට යනවා. ඒ නිසා පළවෙනි දවසේ මේක දකින්න විනාඩි 35ක් 40ක් ගියා නම් ඒ ගැම්මෙම ගියොත් වෙනස විනාඩි 20න් 30න් බලන්න. 20න් 20න් 25න් බලන්න. අන්දා විනාඩි 10න් අනිදා විනාඩි 2න් 3න් සමානලට ආස්වාද ප්‍රසවාසය පේන්නේම නෑ. පේන්නේම ධාතු මනස්කාරය. ඒ නැත්තම් හුදු කම්පනයක්. ඒ නැත්තම් හුදු සහැල්ලුවක්. නැත්තම් හුදු ආලෝකයක්. ඉතින් මේක පෙන්වන්න පස්සේ යෝගාචර කියන හරි වැඩේ දැන් තිබිච්ච ආනාපානෙත් නැතිව දැන් භාවනා කරන්න බෑ. උත් වෙන්නේ අර ආනාපාන තුන පෞද්ගලික ලක්ෂණ විනිවිදලා පොදු ධාතු මනස්කාරයට හිත යන එකයි. පොදු ශක්තියට හිත යන එකයි. ඒ හිත ඒ ශක්තියට ගියාම විඥාණයට කොක්ක ගන්න තැනක් නැහැ. විඥාණයට ඇඟිල්ල ගන්න තැනක් නැහැ. විඥාණයට පදනමක් නැති නිසා විඥානේ දන්න 18 මායම් දාලා කියන ඕකේ නම් ඉන්න එපා. ඕක නම් වැඩක් නැහැ. කොහොම හරි ආකාරයක් හොයාගන්න. කොහොම හරි නිමිත්තක් හොයාගන්න. කොහොම හරි නමක් දාපන්. කොහොම හරි යකින් හුස්ම හයියෙන් අරගෙන හරි ගමන් නැහැ නිමිත්ත ගන්න. ඒකේකට අපි ඡන්ද දෙන්නේ අර මාර්ගාශික විඥානයේ තියෙන මායාවටද එහෙ නැත්නම් මේ ඊටාම භාවනා ක්‍රමයකින් දැක දැක අස්පනා පිට අර ගෙවන් කරපු ස්පර්ශයට ගෙවන් කරපු ස්පර්ශය කියලා කියන්නේ ගෙවන් කරපු දුක ගෙවන් කරපු ස්පර්ශය කියලා ගෙවන් කරපු කර්ම ශක්තිය ගෙවන් කරපු ස්පර්ශය කියලා කියන්නේ අන්තිම කර්ම රැස් වෙන්නේ නැහැ මේකට අකමැති නම් මේකට අනදර කරනවා නම් මේක යෝනිසමංස්කාරට අල්ලගත්තේ නැත්නම් කොච්චර භාවනා කරත් ඇති වැඩක් වෙයි කියලා හිතනවා. මෙතෙන් ආපු ගමන් පාළුවේ. මෙතෙන් ආපු ගමන් කන්නේ. මෙතෙන් ආවම නින්දට වැටෙනවා. මෙතෙන් ආවම ශද්ධාව බින්දෙනවා. අයි ඊගාට මොකද කරන්න කියලා අහනවා. අය හැම එකකින්ම පේන්නේ මේ කෙලෙස් වල තියෙන ෂට කපට ගතිය. මායාවී ගතිය. ඊවැ තියෙන වංචනික ගතිය. නමුත් සර්වඥාණන් හොඳ ලස්සන පෙන්ලා දීලා තියෙනවා සම්මුතිය ඉන්න තාකල් අපිට පේන තියෙනවා හරි. මමත් මිනිහෙක් තමයි. මටත් අසවල් මාන්නේ තියෙනවා. අසවල් සංඥාව තියෙනවා. අසවල් අසවල් දෙය තියෙනවා කිය. නමුත් සම්මුතිය ගියාට ගියාට පස්සේ පරමාර්ථ ධර්මවලට ගියාට පස්සේ මම කියලා අල්ලා ගන්න දෙයක් නැහැ. ඔක්කොම තියෙන හුදු ශක්ති විශේෂයක් විතරයි නැත්නම් පට වියාපෝ තේජෝ කියන ධාතු ටික විතරයි නැත්නම් ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරගේ නාම ධර්ම ටික විතර ඌ අපේ හිතියත් සීනව නැතත් තියෙනවා. මේ කොටස මගේ කියාගත්තත් තියෙනව නැතත් තියෙනවා. කොට මගේ කියාගත්තත් වෙන්නේ නඩත්තු කරන්න වෙනවා. මේක තියෙන දාලට යන්න හරියොත් එහෙම නඩත්තුවක් නැහැ. නමුත් Tamanට පිරිච්ච ගතිය ඉතුරු වෙනවා. ආන්න මේ දෙයට හිත හදනවා කියන එක සාරවත්ඥන් වහන්සේ පහළ වෙච්ච නැති බුද්ධෝත්පාද කාලයක කවදාකවත් කාටවත් හීනකින්වත් වෙන්නේ වෙන්න බෑ. මොකද අපි විඥානේ හැදිලා තින්නේ මේ කොට ගහලා. පංගුටේරු ගඳලා. පටබැඳිනන් දීලා. ඉතින් අපි බුදලේ කියලා අල්ලගෙන ඉන්නේ කද්දාකවත් වස්තුවක් නෙමෙයි. මේ වස්තුල තියෙන ආකාරයක් විතරයි, ලිංගයක් විතරයි, නිමිත්තක් විතරයි, ಉದ್ದೇಶයක් විතරයි. ඒ නිසා මේ වස්තු භෝග නෑදෑයෝ අවභෝග සම්පත් ඔක්කොම අතහැරලා ආපු පිරිසක් නේ. මොකද ඇත්තටම වහගත්තට පස්සේ ඔක්කොම ඉන්නවනේ. භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ආකාර අපි පිටිපස්සේ ඇවිල්ලා අපිට ඕල්මන් කරනවා. ඒ වගේ මේ ලකුණු සංඥා මාර්ගයේ ඕල්මන් කරනවා. ඒ නිමිටි ඒ නම්මනම් පිටින් කොහොමදක්වත් ගැලවිලා නැහැ. ඇත්තටම බලනකොට කරදරේ දෙන්නේ අර අයින් කළ දාපු වස්තුව නෙමෙයි මේක. ඒ වගේ ගෙන ආපු සංඥා ටික යانے යන දන එළවෙලව පහර දෙනවා. මේ හැම වස්තුවක්ම අපිට සම්බන්ධ වෙන්නේ ආකාරයක් කරා, ලිංගයක් කරා, නිමිත්තක් කරා, ಉದ್ದೇಶයක් කරා. ওই ලිංග නිමිති ಉದ್ದೇಶ ටික නැති වුණාට පස්සේ වස්තු නැති කරන්න ඕනේ නැහැ. වස්තු දිවිචාරයි. වස්තු තිබුණාට පස්සේ නැහැ මේ ලිංග නිමිති ආකාර කියන්නේ පුස්සක් බවක්, පාඩදායි නමක් බවක්, හිස් දෙයක් බවක්, ශූන්‍යයක් බවක් තේරුම් ගත් දවසේ කවදාකවත් මේ වස්තු අයින් කරන්න උදුළු මුළු හොයන්නවක්වත් කරදර වෙන්න ඕනේ වස්තුව තිබිච්චාවයි. නමුත් උවට මේ දාලා තියෙන ආකාර ලිංග නිමිති කියන වහා වෙනස් වෙනසු දේවල් ආනේකට අවදීන් ගත කෙරුවොත් හුස්මේ ආස්වාද ප්‍රසාරදී මේ ආකාර ලිංග නිමිති වෙනස් වෙනවා දැකීමම ඇති මුළු ලෝකෙම තේරුම් ගන්න. අන්නේ විදිහට පොඩි දෙයක් තේරුම් ගත්තා මේ අනුව මුළු ලෝකෙම තේරුම් ගත්ත එකට කියන අපි උග්ගටි සංඥා පුද්ගලයයි කියන. ඒ කෝලිත පරිබ්‍රාජකයා ඒ අසජි සෝංශ දැක්කට පස්සේ අසජි සෝංශ කිව්වානේ මට මේවා කියන්න තේරෙන්නේ නැහැ. මම ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. ඒක නිසා මට ධන බණ කියන්න බෑ. කෝලිත පරිප්‍රාජක කිව්ව උපතිස කතාල කිව්වා ස්වාමීන් වහන්සේ උත්සාහයක් ගන්න. මම දහසක් නයින් තේරුම් ඒ ධම්මා හේතුප්පවව තේසං හේතුන් තථාගතෝ ආව මේ ධර්මතා පැනනගල තියෙන එකම හේතුවකින් මේ රූපද මේ නාම රූප දෙකෙන් නැත්නම් මේ ශක්තිය වලින් බුදුහාම කියන ওই නංවනං වලින් අනම්මනක් දුන්නට ඔක්කොම තියෙන හුදු නාම රූප විතරයි නැත්නම් ශක්ති විතරයි. ඒක කියනකොටම මෙයා නිවන් දැක්කා. මේ ඉත්‍ත්‍යා මේ පුරුෂ මේ කහපාට මේ පාට මේ UNP මේ ශ්‍රී ලංකා කියපු ගමන් රණ්ඩු. තීරණ වෙන තියෙන ශක්තිය වලින් ඒ ශක්ති මේ මේ දේවල් වලටපත් කරගන්නේ අපි ගෙනාපු කර්ම ශක්තිය නිසා අපේම රුචි අරුචිකන් නිසා අපේම පෞරුෂත්ව නිසා අපේම හැබැයි නිසා එහෙම නැත්නම් ශක්ති තියෙන ශක්තිය වශයෙන් අපිට කන්න ඕන ජම කබර ගෑවුනත් තුල ගෑ කරගෙන අපි කනවා අන්නේ වගේ මේ ලෝකේ තියෙන දේවල් හරියට අල්ල බදාගෙන ඒ නම් වණන් දීන දඟලන කෙනාට පුතඥය කියන්නේ ඒ දේවල් වල තියෙන මූල ස්වභාවය නැත්නම් භාව ලක්ෂණ කියනවා සබ්භාව ලක්ෂණ කියලා කියනවා. අනේ භාව ස්වභාව ලක්ෂණ දැක්කට පස්සේ ඔබ මැරෙන්න ඔබ ජීවත් මේ ලෝකෙට එන්න ඉඳලා තුවා තිබුණා. ඔබ මේ අල්ල බදාන හිටියත් මරණ වතේ තුවා උඹමයි මොකට දැමේ ඉන්න ටිකට මේ ඉරිසියා කෝධමාන කරන. ওই ධර්මතාවයේ ඉඳ දීලා මොකත් එක්ක හැප්පෙන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර තර්කයට හේතු වෙනා වූ ආකාර ලිංග නිමිති සම්මුති වශයෙන් පාවිච්චි කරපන්න මොකද කර්මකට ලෝකයට අවලංගු කාසි. ඒවා හිස් ඒවා කුස්, ඒවා කොම්බ, ඒවා භංගුරයි. ඒ වගේ ඇති සාධන ගතියක් නැහැ කියලා ගත්තොත්. මේ මිනිස්යාට ආය වෙනම නිවනක් ඕනේ නැහැ. ඥානපාන සතියෙන් පටන් අරගන්නද, පිම්බිමෙන් කිලින් පටන් අරගන්නද, හක්මනින් පටන් අරගන්නද, එහෙම නැත්නම් ඉතින් වැඩ වලින් පටන් ගන්නද, කොත්තනින් පටන් ගත්තත් සිරිපාදට ඒ නල තනි පැත්තෙන් ආවත් අර පැත්තෙන් ආවත් මළුවට ගියාට පස්සේ කොහෙත් සිරිපාදේ තමයි. අර එන පාර වැදගත් වෙන්නේ මහගේ දඹේට යනකම් විතරයි. ඒ නිසා භාවනා ක්‍රම අතර මහා වෙනස්කම් ගුරුවරයෙක් වෙනස්කම් ක්‍රම තිබුණාට අවසානයේ මේ සියල්ලම හටගන්න. යේ ධම්ම හේතුපබව. යම් ධර්මතාවයක් හේතුකින් හටගන්නේයිද? තේසං හේතුන් තථාගතෝ හාව. අන්නේ හේතු තථාගතනාසිකි. ඊතුරු පද දෙක ඇහෙනකොට රෝවන්. නමුත් කතා අතර ගාතාව කටපාඩම් කරන්න ගිහිල්ලා කොලිත පරිප්‍රද දෙක අමරක වැඩේ හරි මට හමුණා කල්යාණ මිත්‍රයා. පේනකොටම දැක්ක අමුණ හරි ප්‍රසන්නයි කියලා. කිසිකාණේ කර්මා කළා මට ඒ ධර්මයේ කියලා දීපන් කියලා. හැබැයි අස්තජි ස්වාමීන් වහන්සේගේ මට තේරුන්නේ නැහැ කිව්වේ නැහැ. පොඩ වාඩි වෙන්න. "ඊය ධම්ම හේතු බබා තේරන් හේතුන් තථාගතෝ ආව." සෝරිත පරිපාලිකට උනේ නැහැ. "තේ සංචයෝ නිරෝධෝ එවං ආදි මහ ධම්ම." ඒ හේතුවත් අතහැරපන්. එතනම නිරුද්ධ වෙනවා. අන්න ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ. එහෙම නැත්නම් ආශස් ප්‍රසාදේ ගිවං කරලා ඇතිවිච්ච අර විවේකයේ තියෙනවා. ඒ ඇතිවිච්ච අර හුදේ කලාව තියෙනවානේ. ඇති වෙච්ච අර විස්්‍රාම ගතිය තියෙන ඕකවත් මම කියන්නේ බා. ඕක මේ ලෝකයටයි එකක්. ඔබ හිටියත් නැතත් ඕක තියෙන එකක්. ඕකේ ඉන්නකම් විඳපන්. නැතිව කතාලා දාන්න ලෑස්ති වෙනවා. මගේ මොකද වෙන්නේ? පාරුවක් බඳගත්ත මිනිහා. මුලින් උනාට පස්සේ අනේ මේ උදව් වෙච්ච පාරුව කියලා ඔය කර තියාන යන තරම් තකතිර වෙන්න ඕනේ. කො වතුර පා කරන්න කියනවා නැත්තම් පොඩු මෙන්න ඇදලා දාලා යන්නේ. මේක පාවිච්චි කරන්න මොකද්ද මේ සම්මුතිය බිඳින්න නම් මේ ධර්මදී අපි අහුවෙලා තියෙන අහුවිලි නතර වෙන්න නම් මොකක් හරි අරමුණක් ගන්න එකේ බින්දගෙන යන්න ඕන ඇතුළට. ගිල්ලලා දකින්න ඕන එකේ තියෙන රූප වශයෙන් පද ව්‍යාපෘතිය යෝගය. නාම වශයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔය ටික ගෑණියෙක් බලවත් උච්චරය වේන තියෙන බිරිමියෙක් බලවත් උච්චරය වේන තියෙන පෘථග්ජනෙක් නාය නෝනින් ඉච්ච බලවත් උච්චරය වේන තියෙන රහතන් වහන්සේ තමක් බලවත් වේන තියෙන ඉච්චරයි මොකද ඒක පරමාර්ථය ඉතින් මෙන්න මේ විඳ ගන්න බැරුව අර ආකාර ලිංග නිවල පටලවිල තමයි දේශපාලනය කියන්නේ. පොඩ්ඩම ආර්ථික විද්‍යාව කියන්නේ. පොඩ්ඩම සමාජ විද්‍යාව කියන්නේ අපි මෙවට අවුරුද්දේ ජීවිතේ දවසේ කොච්චර වෙලා ගත කරනවා. ඉස්සර කුවියට නැත්නම් ගමරාලට මුළු ගෙදරටම එක ගුරු භාණ්ඩය තිබ්බේ. කන්ට කොටණ්ඩයි පාන තියණ්ඩයි දොරාට වණ්ඩයි වංගෙඩිය විතරයි. දැන් ඒකට කියලා බලන්න කොච්චර જાති කොච්චර දේවල් තියෙනවද ඒ ඇති වෙලා තියෙනවද කියලා. මොන මොන ආකාර ගෝකාර තියෙන මොන මොන ලිංග තියෙන මොන මොන මේ නිමිති තියෙන මොන මොන නම් තියෙනවද ඉදා ගන්න බැරි තරම්. නමුත් මානසික ආතතිය මනසේ තියෙන මේ අසහනේ මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ගොයියට මොකක්වත් තිබුණේ වංගෙඩිය විතරයි. කොයියකටත් වංගෙඩිය විතරයි. ඉනිය ගේකට ගිහ මාරනකොටත් වංගෙඩිය කරලා තියගත්ත ගියා. අපිට වෙන්නේ මනස දියුණු වෙලා නැහැ. මොකද මෙන්නට කෙලස් ටික දියුණු වෙලා නැහැ. අපි උගා දියුණුයි කෙලස් වලදී. අපි උගා දියුණුයි අසහනයක්. අපි උගා දියුණුයි මානසික ආදර ගොවිය දැක්කනා කියන්නේ උඹලගේ තියෙන තකතිරුකම් මිනිස්සු. අපි කොහොම ජයට ජීවත් වෙලා අපි කිසිම පරිසර වෙනස් කරුවෙත් නැහැ ඕසෝන් ලේයර් මොකක් කරුවෙත් නැහැ මේ පෘථිවිය උණුසුම් වෙන දෙයක් කරුවෙත් නැහැ චිත්ත දූෂණයක් කරගත්තෙත් නැහැ අපි මැරලා ගියා. උඹලගේ පාර උරුලයා වගේ පාර වගේ බලපන්න. උඹලගේ මේ ශිෂ්ටාචාරය නිසා ඕසෝන් ලේයර් එක සුද්ධ කරන්න බැරි වෙන කල්ලා ගියා. ලෝකේ උණුසුම් වෙනවා පුළුවන් ද බලන්න අතර කරන් දැක්කද බෑ. මේ හිත කෙලෙසෙලා තියෙන හතමාවට හරියන්නේ නැහැ. පරිසරය කෙලෙසෙලා තියෙන හොදන්න පුළුවන් දාපල් බෑ. මෙන්න තණ්හාය වගේ. අපිට වෙන්නේ අර මුල්ක හිතෝ මූලික දේවල් ගත කරන සම ශිෂ්ටාචාර වෙලා නැහැ කියලා. කොයි කියනනම් පෙනේ බයන්නේ උඹල වාගේ තකතිරු જાතිය. කාදරි බලන් ඉස්සරහට යන්නේ කොහරද කියලා ආයෙත් යන්නේ අර මං ගෙඩියට තමයි. උපකරණ ගොඩාක් දිගේ ගිහිල්ලා මනුස්සයක තේරුම් ගත්ත දවසේ හැම දෙයක්ම ඉම්ප්‍රොයිසේෂන් ඉම්ප්‍රොම්ප්ටු කියලා. ඕනම දෙයකින් ඕනේ වැඩක් ගන්න පුළුවන් මිනිහා විතරයි මනුස්සයා කියන්නේ. මේ උපකරණ නැතුව වැඩේ කරන්න බැන්නම් ඌ උපකරණට 16ක් විතරයි. දැන් ඉන්න වඩුව තියා බලන දුම් උපකරණ ටිකකින් වැඩේ පටන් අරගන්න. වඩුවම දන්නේ උපකරණ ටික කඩේ ගත්තට පස්සේ ඕනේ උපකරණයක් හදනවා. ඉස්තරීන මිනිස්සු උපකරණ මොකක්වත් නැහැ බොහොම සුළු ටිකයි. වඩුවකින් වැඩේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ උඩ වඩුකම තියෙන දැන් ඉන්න කට්ටිය උපකරණ වලින් ඇදලා තියෙනවා. ඒ නිසා අපි මේ ජීවිතය ගත කරන වෙලාවක අපිට මේ අර පිටිමැස්ම කියන එක තේරෙනවා නම් අපිට මේ සුඛභෝගිතේ තියෙන විසම ගතිය තේරෙනවා නම් අපිට මේ පාරිභෝගිකත්වයේ තියෙන විසම ගතිය තේරෙනවා නම් අපිට තේරේ කාටද කඹරන්නේ අපි කාටද පහඳින්නේ කෙලෙස් වලටයි මායයටයි දුකටයි ඒ නිසා ඒකට අපි මූලික අයිතිවාසිකම් වල යම් ප්‍රමාණයක් මහන්සි වෙන්න ඕනේ. ඒකට අපිට කවුරුත් කියන්න බෑ. මොකද අපි රජ පවුල වල කට්ටිය නෙවෙයි. නමුත් මේ හම්බ කරනකොට බලන්න මේ අපි හම්බ කරන්නේ මේ බඩ පුරවන්න විතරද පාටියකට ගියම අපි කරන්නේ බඩ පුරවනවා විතරද නැත්නම් මොනවද කරන්නේ කියලා. ඇඳුමක් කන්නේට ගියාම විලි වහ ගන්න විතරද ඇඳුම් අඳින්න නැත්නම් කාටද පෙන්වන්න දාන්නේ කියලා. ගියක් හදනකොට මේ නොතෙමේ ඉන්න විතරද කිය හදන්නේ නැත්නම් මේ අලුතෙන් මෙතන ෆැෂන් එකකටද කිය. මෙන්න මේ ලිංග මේ ආකාර මේ නිමිති සඳහා අපි කඹරන කැඹිරිල්ලා. මහන්සියද මහන්සියilla දිහා බලනකොට තේරෙන්න පටන් ගන්නවා මේ මනුස්සය ඉන්න භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් අලුතෙන් කියන්න දෙයක් තියෙනවා. වෙලාවක් නැහැ. ඒ යනකොට ඒ තරම් වෙලා ගන්නවා. ඉතින් ඒක නිසා මේ පොඩ උඩු යටි කර කරලා පොඩ්ඩක් බැලුවොත් ඒ ලිංග ඒ නිමිති ආකාර වෙනස් වෙනකොට අපේ ආකල්ප වෙනස් වෙන හැටි අපි කොච්චර ආසාවෙන් හැදුවත් කැම ටික කක්ක වෙනවා ටික පැය හතරයි යන්නේ කක්ක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දාහන්න දැනක් නැහැ. අදිචි ඉලිපාලේ එළියට දාගන්න. ඇඳුම් මොස්තරේ කොච්චර තුච්ඡද කියනවනම් මාස 6න් අයට වෙනස. අඳුම් උතර කියන જાති එන්න එන්න තුච්චයි. ඉස්සර වෙතුන જાති ගැඳුම් කියලා එකක් කොච්චරයි. දැන් සංඥාය වහන 512000ක් බුදුරු ඇඳලා තියෙන මේ චීවරේ. මොකක්වත් වෙන්නේ නැහැ. ඇඳුම් උතර කියන ප්‍රශ්න නැහැ. ඒක හරි අතරස්. පින්න පාට පොච්චනේ. ඒදත් එකයි අදත් එකයි. සීඝාසනයක් වශයෙන් මේ දණිත් දෙක දෙමින් නැත්නම් කරලා හිටපන් කියලා තියෙනවා. ගහක් මොකට බලයන් කියලා තියෙනවා. දැන් අපි හදන ගෙවල් පිනිච්ච ගමන් කැඩිච්ච ගමන් හරි කනගාටුවක් ඇති වෙනවා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් කර ගයක් නාදා දෙට ඉන්නේ කෙන්ගිය දා ගෙට ගිනිලා තැවෙන්නේ. එයාටි බලන්න මේ වගේ තැන් අපිට ආරිෂෝ. අපිට අයිති ආයෙන්නේ ආව දවසක් උඩන්න ගැහුවා හිටිය ගියා. නෝට තීනසන් කියන්නේ. එහෙනම් තමයි ඉස්සර තිබුණේ. දැන් අපි වෙන්නේ අපේ ගේ කියලා මේක මේක අල්ලගෙන ඒ අල්ල ගන්න ගන්න වෙන්නේ මොකද්ද අර ස්පර්ශ ආරායන දෙන දුක් කඳ එන්නේ. ඒ වගේම බෙහෙත් පිළිකර මේ ඔක්කොම වෙනුවෙන් අපි භාවනා කරනවා නම් මේ පුරුක නම් කිසිමකට මේක නම් ආවේනික ස්ථානේ මේ පුරුක දිහා බලහිනකොට තේිනවා මේ ආකාරවලට මේ ලිංගවලට මේ නිමිති වලට මේක තමයි අද නව ඉන්න බාහිර ලෝකේ නැත්නම් ලෝකායත વિશે තන්නේ කර මෙච්චරයි තියෙන්නේ. ලෝකායත વિશે තියෙන්නේම ඔය තොරතුරු තාක්ෂණයේ තියෙන්නෙම ඔය සයන්ස් තමයි. එක එක ලිංග නිමිති ආකාර ටිකක් විතරයි. නමුත් කවදාකවත් ලිංග නිමිති ආකාරණේ යථාර්ථය සංනිවේදනය වෙන්නේ නැහැ. මම නැවතත් ඒක කියනවා ලිංගිකින් නිමිත්තකින් ආකාරයකින් උද්දේශකින් කවදාකවත් යථාර්ථය සංනිවේදනය වෙන්නේ නැහැ. සංනිවේදනය වෙනවා නම් වෙන්නේ සම්මුතිය පමණයි. සම්මුතිය කියලා කවදාකවත් අවතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමෙන් ගිහිල්ලා නන්නත්තර වෙනවා මිසක් ආ පාරිභෝගික ගත්තේ එහෙම නැත්නම් මේ සුඛභෝගීත්වයේ එනතම් මාන්නක්කාරකමේ එනතම් තණ්හාවේ එනතම් මමයිනේ නන්නත්තර වෙනවා මිසක් කදාකත් මනසට යථාර්ථයට යන්න බැරි නමුත් ඒක එහෙමයි කියලා දන්නවා මේ අධ්‍යාපනයේ මේව නන්නත්තර කරන එකක් කියලා වෙනස් පාරසාවක් තියෙනවා එනිසා මේ ඔක්කොගෙම කිසිම වැරද්දක් නැහැ මේ වගේ තියෙන පෙරලෙන සුළු ගතිය දන්නවනම් චපල ගතිය දන්නවනම් වංචනික ගතිය දන්නවනම්, ෂට ගතිය දන්නවනම්, මායාවී ගතිය දන්නවනම් මේකේ තියෙන කුස්සක් විතරයි. මේකේ තියෙන්නේ ශූන්‍ය දෙයක් විතරයි. කෝම්බයක් විතරයි. භංගුර දෙයක් විතරයි. මේක අල්ලගෙන අපි පොඩි ළමයි සෙල්ලම් කරන කාලේ වගේ ගෙවල් දාන සෙල්ලම් කෙරුවට කමන්නේ නැහැ. මතක තියාගන්න මේක සෙල්ලමක් විතරයි. අපි මේ මනුස්ස ලෝකේ අපි ආවේ මේිට වැඩි අපි ගැඹුරක් දකින්නයි, පරමාර්ථයක් දකින්නයි. පරමාර්ථය දකින්න සම්මුතිය හරහා මිස ගමනක් නැහැ. පරමාර්ථය පටන් ගන්න බෑ පරමාර්ථය. සම්මුතිය තමයි කොටසක් වෙන් කර ගන්න ඕනේ ආශස් ප්‍රසවාසෝ පිම්බි නැකිලිමු වම දකුණු හෝ මොකක් හරි ඊට පස්සේ ඒකේ තියෙන සියලු ආකාර සියලු නිමිති සියලු ලිංග සියලු ಉದ್ದೇಶ හොඳට වශී කරගන්න. හොඳට සිද්ධි කරගන්න. සිද්ධි කළා ඒ හරහා බලාන හිටියොත් කොච්චර ඉක්මනට ඒ ආකාර වෙනස් වෙනවද? කොච්චර ඉක්මනට ඒ ලිංග වෙනස් වෙනවද? කොච්චර මේ නිමිති වෙනස් වෙනවද කියනවා සර්වඥාන්සේ සත්‍යපට්ඨාන සූත්‍රය හමාර කියනවා මහන්නේ මේක හරියට දැනගත්තොත් අවුරුදු 7යි යන්නේ. අවුරුදු 7න් අනිවාර්යයෙන්ම මේ සාමාන්‍ය කියන මේ මනුෂ්‍ය කයේ හැම පටකයක්ම අවුරුදු 7කට සැරයක් අලුත් වෙනවා. මොනම දෙයක්වත් අවුරුදු 7ක දේවල් ඒව දැන්නේ නැහැ. එම් බැන්න බුදුහාමට අවුරුදු 6න්, 5න්, 4න්, 3න්, 2න්, 1න්, භාගයෙන්, තුන් මාසෙන්, මාසෙන්, මාස භාගයෙන් දවස් හතෙමුත් කරනවා. නමුත් අපි මේක දකින්න බීතිකාවක් ඇතුළේ තියෙනවා. අපි දැකපු මේ ලස්සන ලෝකේ අපි මවාගත්ත මේ හීනේ බොඳ වෙනවා දකින්නකොට ඒක දිය වෙනවා දකින්නට වක්කාර කරනවා. හිත පහලවනවා. ඇඟ වෙවුලනවා. හීන් දාඩිය දානවා. පටලුණාද කියලා හිතෙනවා. ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ඉතින් මේ ටික තමයි කෙලස් කියන්නේ. මේ සත්‍ය දකිනකොට ඇතිවෙන මේ තහලවන දෙයටයි මාර බලවේගය. කියන්නේ. ඒකටයි කෙලස් කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක ලස්සනට ප්‍රස්තාර කරලා පෙන්නලා දීලා තියෙනවා. පෙනලා තියෙන කෙලස් જાතිකුත් තියෙනවා. වංචනික ෂටවතියෙන් පෙන කෙලස් જાතිකුත් තියෙනවා. ওই දෙක දැනගෙන හරහා ගිහිලා තමයි ගිය තරියක් ගිය හරියක් ආරයන් වහන්සේලා ආර්ය තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ සබාවනා කරනකොට ඒ ලිංග නිමිති නිමි ආකාර උද්දේශ පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනවා මේ පුද්ගලයාට දෙයක් වෙනස් වෙලා පේන හැම වෙලාවෙම නිවන පේනවා. කිරි ටිකක් දී කිරි බවට පත් වෙනකොට නිවනක් තියෙනවා. දී කිරිය වෙඬුරු බවට පත් වෙනකොට නිවන තියෙනවා. වෙඬුරු ටිකක් ගිතෙල් බවට පත් වෙනකොට ඒක ලිංග නිමිති ආකාර නැති වෙනවා. හයිද? කිරි වල තියෙන ලිංග නෑ දී කිරි වල. දී කිරි වල තියෙන ලිංග ආකාරය නෑ දී කිරි වල. ඒක කියන මේ නිමිත්ත නෑ දී කිරි වල. ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ ඒකෙන් වටර හැදුවට පස්සේ ඒ දීගිරිවල තියෙන ගැති නෑ ලිංග නිවිදි ආකාර වෙනස් වෙනවා. ඒකට ඒකට බටර් කියන්නේ නෑ. බටර් කියන එකට දීගිරි කියන්නේත් නෑ. ඒක එකට විතර බාඩපත්, ගිතල් බාඩපත් වෙනවට නෑ. මේ එකම තමයි. ඉතින් අපි එක එකට නම් දීගෙන දැඟලුවාද මේ මූලික දේ මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපේ ওই තියෙන පිරිමි ගතිය, ගෑනු ගතිය, අපේ රුචි අරුචිකම්, අපේ පෞරුෂත්වය, අපේ අම්මා තාත්තා, අපේ වස්තු භෝගතල, අපේ දරුවා හරකබාන සේරම ඔච්චරයි. කොහොම නැති වෙන්න දෙයක් නෑ. ඒවා නැති වෙනවා කියන්නේ ආපුවර මැටි කලේ කැඩිලා මැටි හැදුනා වගේ. මේක අපි අපිට වෙනවා ඒ මෙච්චම අපිට කියලා කිසි මම කියලා අල්ලගන්න දෙයක් නෑ. මාන්න කරන්න දෙයක් නෑ. තණ්හා කරන්න දෙයක් නෑ. මොකද ඒ ලිංග නිමිති ටික විතර ඔක් කරන්න පුළුවන්. එනිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ දේවල් වර්ගීකරණය කර කර තෝ තෝ කියාගෙන වර වර කියන පළ පළ කියන නඬු කරගෙන මේ ලිංග නිමිති ආකාර වගේ කරසන කරනවා ඒ නිසා අපි ඒවා කුස්තයක් බව ඒක නිකන් පඩබැඳි දෙයක් බව කිස්තයක් බව දැක්කම මේ නාඩගම තේරෙයි. මේ ජීවිතය කියන නාඩගම මේක හීනේ අපි හීනේ දකින ආකාර ලින්ද නිමිති ඉතින් අවදි වෙච්ච ගමන් නැහැ. අයිවස් පස්ස කරන්න බෑ. හැබැයි හීනේ ඉනකොට දඬු කරනවා, දබර කරනවා, ඇඟුම් පහල වෙනවා ඔක්කොම තියෙනවා. අවදි වෙනකොට නැහැ. ආහනිය වගේ තමයි අපි ගිය ආත්මෙත් මේ වගේම ලිංග ටිකක් අල්ලගෙන ආකාර ටිකක් අල්ලගෙන නිමිති ගන්න මැරෙන්න ඇති. ඒ වෙලාවේදී අනේපා කියන්නේ මැරෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ දින එක කොච්චර තතර බදලා අල්ලනද කියනවනම් ඒක ගැන හිතන්නවත් වෙලා. මේකෙන් ගිහලා ඊගාවකට ගියාම දැන් මෙතන කරපු ඒවා මොකක්වත් මතක නැහැ. ඒ ධර්මයට වගකීමකින් තොරව අපි හැසිරෙන්නේ මොකද? තතර තත්වාබිනම් අල්ල දෙන දෙන දේ බදලා. ඒ බදන්නේ ওই ටික නිමිති ආකාර ආරහ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක තේරුම් ගත්තා නම් තව කෙනෙක් නම් ආකාරයක් ලිංගයක් නිමිත්තක් උත්තේජයක් කරනවා බදාගෙන ඉන්නකොට කලබල වෙන්න යන්නේ මොකද යාගේ පෞරුෂත්ව ගොඩනගන්නේ ඒක හරහා තමයි. යාගේ මාන්නෙ ගොඩනගන්නේ ඒක හරහා තමයි. යාගේ තණ්හාව ගොඩනගන්නේ ඒක හරහා. ඒකට අපිට අත තියන්නයි කියන්නේ. අපේ මම්ම වෙන්න පුළුවන් තාත්තා. නමුත් Taman අයිතියක් තියෙනවා මේ පුස්සා. මේ හරපද්ධතියක් නැති දෙයක් අල්ලගෙන මේ කරන රණ්ඩුවේ තේරුමක් නැහැ නිසා ඒවා ඒ ඒ ශූන්‍යයක් විදිහට තුච්ච බුදුරජාණන්සේ වචන පහක් පාවිච්චි කරනවා තුච්චතෝ රිත්තතෝ අරතෝ අනන්තතෝ ආදිවාසී මේක තුච්ච දෙයක් විදිහට බලන්න මේක රිත්ත දෙයක් විදිහට බලන්න අනාත්ම දෙයක් විදිහට බලන්න ශූන්‍ය දෙයක් විදිහට බලන්න කියන්නේ අනාත්මතාවයේ පස් ආකාරයකට පෙන්නේ. එනිසා මේ බලපුවාන පණ මේ දැන් නැති වෙනකොට ඒකේ තියෙන තුච්චකම පේනවා. ඒකේ තියෙන රිත්තකම හිස් රිත්තකයක් බව පේනවා. ආනුන්ටයිති දෙයක් බව වෙන තමන්ට ඕන විදිහට පවත් ගන්න බැරි බව. මේක මගේ ආත්මයට ආණ්ඩුමට්ටු කරන්න බැරි බව. ඒකට අකමැති නිසායි අපි හුස්ම තුනී වෙනකොට බය වෙන්නේ. අකමැති වෙන්නේ. භාවනා වලම කැඩුනා. සතිය කැඩුනා කියලා සමාධිය කැඩුනා කියලා ආයෙ හුස්ම ගන්න යන්නේ. අර විපරිණාමය දකින්න කැමති නෑ. මේක තුච්ච රිත්ත වශයෙන් දකින්න කැමති නෑ. නමුත් එකම ක්‍රමයි අපිට තියෙන මේකම මේ වැරද්දම දක්ෂ වහාරයක් දසලක්ෂ වහාරයක් කරලා කරලා කරලා හිතටම තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඒකට තමයි අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ. මේ භාවනාව පටන් අරගන්නේ එක අරමුණක හෝ විපරිණාමය දැක්කට පස්සේ. එක අරමුණකවත් විපරිණාමය තාම දැකලා නැත්නම් ඒකට භාවනා කියනම කියන්න බෑ. දැන් තාම දන්නේ මොකටද භාවනා කරන්නේ කියලා මොකක්ද බලන්න තියෙන්නේ මොකක්ද ඉල්ල කරන්න තියෙන්නේ දන්නේ නැහැ. ඒ නිසා ආනාපානය හෝ කීකරු කරගෙන සංසිඳවා ගන්න පුළුවන් වෙච්ච එක ලොකුම ලොකු ජයග්‍රහණයක් කියලා තියෙන එක හැමතැනම හැම වෙලාවෙම හැමතැනම හැම කෙනා තුළම දකින්න පුළුවන් නම් භාවනාව යනවා. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඕන ගමන් නැත්තේ නෑ. ඊට පස්සේ ආනමණ්ඩ හිතේ ගන්න ඕන කමක් නැත්තේ නෑ. ලද ලද තනින් ලද ලද තනදී බලන බලන්න ගියාම දේවල් වල වෙනස් වීම ඇති වෙන්නේ නැති වෙන්නේ ඉස්සෙන් දුකක් කන ගැටයක් ඇති වෙනවා දැන් ධර්මඥානයක් පහළ වෙනවා. දැන් ධර්මෝජාව පහළ වෙන්න පටන් ගන්නවා ඒ නිසා අපිට මේ දේ මේක සුතමේ වතෙන් අල්ලගන්න ඕ චින්තාමාසයෙන් අල්ලගන්න ඕ එහෙම නැත්නම් අපිට මේක ප්‍රත්‍යක්ෂ කරන්න හේතුනේ අපි මෙතෙක් මේ විශ්ය කරපලද අත්‍යරදි ටික විතරයි මෙතෙන්ට එනකන් අපි ලක්ෂයක් කෝටියක් අත්‍යරදි කරලා තියෙනවා අන්නේ අත්‍යරදි ටික මත ඉඳගෙන තමයි අපිට මේ නිබ්බාන ගාමී ප්‍රතිපදා හදාගන්න පුළුවන් අනුන්ගේ අත්‍යරදි වලින් අපිට කරන්න බෑ ඒ වගේ මේ අත්‍යරදි ටික නොකර කාටවත් මෙතෙන්ට යන්න බෑ සර්වඥාන්සේ අවුරුදු 6ක් මේ ජීවිතයේ අන්තිම පස්චිම භවික වෙලා සෑහෙන අත්තරදි ටිකක් කරා. ඒකල කිව්වා මම කරා. උඹලා ඒක කරන්න ඕනේ මෙන්න මම කරපු ටික ලියලා තියෙනවා. උඹලට මම මැද මතක් කරලා තියෙනවා. ඒකේ වුණත් Tamanට අදාළ අත්තරදි ටික කරගන්න තමයි යන්නේ. නිසා භාවනාදී වෙන සෑම වැරද්දක්ම කුසලතාවයක් වෙනවා. ධර්මමේ වරුදලයක් මාටපත් වෙනවා. ඒ හරහා තමයි අපි තේරුම් ගන්නේ නැත්නම් අපි මොකද්ද මේ කියන්නේ කියලා. අලුතින් මාපු කෙනෙක් මේ බණ ටික අහගෙන ඉඳියනම් මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපි නොදැන හරි කමක් නැහැ. සද්ධාවනේ චාරි කමක් නැහැ. යම් ප්‍රමාණයකට සුතමේ චින්තාමේ ඥාන ටිකක් ඇති කරන තියෙනවා, ප්‍රත්‍යක්ෂයක් ඇති කරන තියෙනවා. අපිට ඉස්සරහට යන්න යන්න මේ වගේ ගැඹුරු ධර්මතා ඕන තරම් මතුවේයි. ඒ මතුවෙනකොට කලයේ උඩන හරවලා තිබ්බොත් ඉරේ. කලයේ මුණින්නමල තිබ්බොත් ධර්ම වර්ෂ වැටා වර්ෂ අවැසට පිදෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න හදන උත්සාහය මේ වීරියෙන් සතියෙන් සමාධියෙන් මේ කලයේ උඩට හරවලා මේ වැටෙන දේවල් වැටෙන ධර්ම කොටස් ශක්ති ප්‍රමාණව උකහා ගන්න. කවදාකවත් මේ වෙනි පරිසර මේ වෙනි පර්ෂදේක මේ වෙනි පිරිසක දෙන්නේ එක දේ උරා ගන්නෑ. එකම බණට අවුන් කන්දරන එකම දේශකයන් වහන්සේ උනාට එකම බුදුහාමුදුරගේ බණ උනාට අපි කවදාකවත් දෙන්නේ එක දේ උරා ගන්න. ඒ වගේ මේ බණ දෙසරයක් අහුවොත් ඒ කෙනා කවදාකවත් එකම දේ දෙකේ උරා ගන්න. එක එක දේවල් දුනා. නිසා මේක බුද්ධමාකාර කියන බඟුරයි. හැබැයි හරි సౌందర్యාත්මකයි. හරි නවමුයි. අනේ නවම භාවයට වෛර කරන්න එපා. ආනේක තියාන දිගට දිගට දිගට කටයුතු කරනවා නම් හැම වෙලාවෙම බනහන හැම වෙලාවෙම Taman තිරියම් වෙන ගතියක් එනවා. අලුත් වෙන ගතියක් එනවා. අනේ අපි දන්නේ මොනවද? දැන්නේ දන්නේ කියලා අර ලතරු මනස ආධුනික මනස නාදිකම්මික මනස ඇති කරන්න ඇති කරන්න භාවනාව තේරෙනවා. හැදෙන්න පුළුවන්කම තියෙනවා නිහතමානීකම වෙනවා අනිවෙනි ගුණ සම්භාරයක් පිරීගෙන යන වෙලාවේ ඒකට තවත් මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා සියලු දෙනාට කනසිමුදා වේවා කියලා So now I am going to take little time, little time to give a, I doubt whether I can give a, everything in translated into, a, a uh, systematic way. Uh, day before we was uh, talking about the relationship between the contact and the feelings. The Buddha says, whenever the contact arises, soon the feeling arises. When the contact ceases to exist, feelings are ceases to exist. As far as the contacts are there, feelings are there. So therefore, uh, in our day-to-day -day life, we maintain, we try our best to keep the contact throughout. Therefore, throughout we are feeling, so therefore there is no any emancipation, no liberation because our contacts are continuous. So therefore, no escape. So if someone can stop contacts, he can stop feelings and therefore whenever the feeling stops, there won't be any craving, desire. When there is no craving, no attachment arises. No attachment means not becoming. Not becoming means not birth and death and everything ceases to exist. So therefore, if there is any kind of a way uh, to get rid of or to understand and see through this contact, the Buddha says it is quite a uh, traditional, traditional, um, radical method. It's a kind of irrational method. So that is what the gist of the teaching, specifically at this link. And therefore, the Buddha proceed further. He says, uh, there's a cause. There's a relevant cause for the contact to arise. So if someone is asking whether the contact is happening due to relevant cause, the Buddha say when say to Venerable Ananda, you have to say yes. And that is not arising out of the blues. It is happening due to uh, the due course. And if someone is asking, going to ask you, uh, what is the due course, proximate cause for the contact, it says the form and the name, Namarupa. And Namarupa, as far as there are Namarupa, there is a contact happening. And taken the argument up to that point, Buddha says, this very contact, this very Namarupa, uh, going to give a two facets of the, the subject of contact, and that is a genius method, or very extraordinary method, Buddha is presenting for someone to contemplate. He says, whenever you are going to give a, a, a uh, denomination or kind of a designation or in the sense uh, exponent, exponents, you are designing or you are giving that name to some kind of a quality, some kind of a trait, some kind of a sign, and some kind of a nomenclature. So you recognize that particular phenomena due to its traits, due to its signs, and due to its uh, qualities and you designate it. This is this. And it is separate from the rest. That is how the nomenclature happens. When you are learning botany or zoology, you understand that particular plant has its own quality, its own trait, its own sign, its own name, and there it is not mixing up with other plants. Except with the animal, if you take, then you attributes, attributes are there, with attributes you have the tag name. And then the Buddha says, whenever these qualities, whenever these uh, traits and signs are not there, can you attribute, can you designate that, and you can make it out? And Venerable Ananda says, no. As well the signs and the qualities and the traits are there, you can designate it. You can make it out from the rest. But as far as there is no such a specific trait, specific quality, a specific sign, you can make it out, you can put a label. And then the Buddha says, as far as there is no qualities and traits and signs, can you get the touch of it? Can you feel it? Can they impinge in your eye or ear or nose or tongue or body? Then Vedapurananda says, if there is no qualities, no traits, no signs, no impingements happen. So these are the two things Buddha is telling. It is sometimes called that uh, designation contact or impingement contact. Each and every phenomena, each and every experience, we have these two. We have its own designation, we have its own impingement. when this impingement happens, we designate it with this name. As far as no impeachment, there is no designation. As far as no designation, you can't have impeachment. So this is how they become reciprocal each other. So the, the Buddha says, as far as these qualities, traits and signs are not there, you can't designate it, you have no impeachments. As far as no impeachment contact and the designation contact, there is no contact. So things may be there, but our faculties, our brain never touch things. It only touch its traits, its signs, its qualities. That is how it has been decoded through our sense doors and sent to the brain. And the, in the brain, they record it and then understand with the past memories never they touch the real thing, they understand all the, the sign of the real thing, the quality of the real thing, and the trait of the real thing. So, communication happens through the traits, signs, and the sign, uh, the qualities, not with the real thing. This is what happened in the dreams. Whenever these shapes and the qualities and traits happen, you feel like you are in a three-dimensional world. You can experience it as if it seems that when you wake up, you understand there is no, it is something mind-made, that there's no impingements there, there's no leftover, no ashes. So, exactly the same thing when you are in a hallucination. When you are a dream, daydreaming, you are working with the shapes, you are working with qualities, you are working with traits, and ultimately you get completely bewildered amidst of these things that you will never touch the real thing. And they, therefore, understanding this, the Buddha says, whenever, when you, whenever you wish to verify something, don't just depend on the designation contact or just don't depend on the impeachment contacts. Both must come. Whatever you have the designation, unless otherwise you have the impeachment, not valid. Any impingement you have, if there is no designation, it is not valid. Therefore, whenever it happens, take a little time and see the two, two facets, two lobes, and each lobe has its shapes, qualities, design, and the, its, own, its own designation. So I attributed that to the in-breath and out-breath as our very common primary object. At the beginning, when you sit in inbreath and outbreath is manifesting by itself. You must never go chasing behind. You must never do forced breathing. That will never lead to any kind of understanding. It will lead to headache. It will lead to muscular tension. So therefore, let the breathing happen. See the manner how this breathing is happening. See its qualities. See its signs. And see the same manner of the outbreath versus inbreath in-breath versus out-breath. So you have to understand in-breath is, we can say, gross. In-breath is cooler and it is softer. And out-breath is sometimes maybe longer or heated or heat or rougher. So these are the things you attribute and they are not just your imagination. You just separate them out. This is called delimitation or uh, discrimination. That discrimination is very important for you to claim that you have seen the inbreath. For you to say that is you have seen the outbreath. So that is what happens in the interviews. When you are doing interviews, you go and report to the teacher, uh, Venerable says, I observed inbreath. I feel it like cooler. I feel it like rough. I it longer. When I observe the outbreath, I verily knew it is outbreath. I know it is at outbreath. It is a warmer, it is a grosser, uh, it's a longer. Uh. So that means the communication is perfect. The, the teacher can clearly understand if the report is realistic. So then the teacher will give the instruction. Now you have cleared the ground so see how many breaths consecutively, chronologically, with this kind of discrimination. That is such a demanding thing. It demands so much of energy for you to have such a clarity, such a delimitation, such a discrimination for each and every in-breath and out more you see the discrimination of the in-breath and out-breath, and if you are specializing it and going deeper it, not only you are bound to see the difference between the in-breath and out-breath, <coughs> you, are, you will see the difference between first in-breath and the second in-breath. Second in-breath or the third in-breath, or we can say in-breath in the first minute, second minute, third minute, whether it is becoming shorter, or calmer or becoming longer or grosser. That is what the Buddha mentioned in the Satipatthana Sutta. Whenever you experience long in-breath, you understand it as a long in-breath. Whenever you experience a long out-breath, you understand as a long out-breath. And when it's becoming a short in-breath, you verily knows it is not something doing. You just pick its quality. You just pick its sign. You just pick its uh, traits so ultimately what happens is, it's a kind of a magical thing happens. More you observe the private characteristic, intrinsic characteristic, individual characteristics, your observation becomes very, very, very close, very proximate, very immediate with the object. More and more you become closer, you bound to see not only they have individual discriminative characters, they have some common characters in also happening due to the movement of air. out also happening due to the movement of air. More you become closer, you are more used to see the common character, individual characters about to fade off, about to uh, tapering off. So when that happens, your mind is rebelling against, your body is about to shake, you feel nauseating. you feel sleepy, or you feel like something wrong. Because this changing over from private personal characteristic, individual characteristic to the common characteristic is something new. Because as far as you are to see common characteristic, the fading of of individual characteristic is threatening you. It's challenging you. It is challenging your, your uh, the uh, sense of faculties they are going to rebel you. How can that uh, same thing going to appear differently? They are completely rebelling and that is how the perversions of the mind, the cheating mind, the defilements are going to take. So how many times you have to correct it? How many times you have to have interviews and correct it? And when this individual character gives the way to the private common character, you must have so much of concept. you must have so much of faith, you must have so much of energy, you must have so much of concept, mindfulness, concentration, wisdom. That is what they call wisdom. So when you are going there, ultimately you will end up with this common character. And the magic is, magic of the mind is, as far as you see the common characters, as far as you can't discriminate now in breath and out breath, Mind read it as you lost the in-breath out. Mind read it as you can't perceive the in-breath out. Of course, it has become subtle. But if the in-breath is not there, you must die. You must uh, strangle it. But what happens is, as far as the individual character loses, you feel like you lost the object. That is the fear. There's the fear of unknown. There's the fear of liberation happen. But I hope many yogis are going to this place, but they are rejecting it. They have phobia. They have nauseatic feeling. They don't know how to facilitate it. Because it is something not rational. It is irrational I feel. like. It is radical. So once you go there, you will understand, even though there is no qualities, characteristic and sign of the inbreath and outbreath, you are in a vast space. No limits. Very spacious. And for the first time in your life, you will understand there's no discrimination between in and out. You are merged into the vast emptiness. And for the first, uh, for, uh, first time in your life, you will understand you are not no more a male or female, you are a human. First time understand this phenomena has no beginning, no middle, no end. You have just merge into that. When you are merging, your egoistic, egocentric thinking will be stopped. Discrimination, conceit have no grounds. Nothing you have to grab hold because you have merged in. So this is the one of the basic uh, threshold upon beyond that only the meditation, so-called meditation, so-called inside meditation happens. So up to that, you have something to do. Beyond that, nothing you have to do. Dhamma will take care and it will lead you further. In simple terms, you can put the machine into the autopiloting. And then onward, meditation is uh, something happening. But each day, each sitting, you have to work it as a beginner. You have to make sure, facilitate, start with the in-breath and out-breath, or rising and falling, or left right leg and right leg, and see in detail, in a discrete way, with the diligent effort and precise aiming, ultimately you have to go through it so that you can see through, ultimately you can see the movement, the vibration, the energy. So that is your destiny first destiny, that must be your second nature. That must you feel like at home. And then onward, Dhamma going to reveal. So therefore, each and every touch, every contact, every perception has two modes. So you have to understand the nomenclature and the impingements. And study, specialize it. Ultimately, if you can see one phenomena and you can see through, it is holographic presentation, everything represent one, one thing represents everything. Then onward you have to put it under different circumstances and reiterate the same. Refi the same. More and more you refi it, more and more you reiterate, you feel the value of the Buddha. You feel the value of Dhamma. You feel value of the people, those who are carried up to moment. And you will understand how much it is valuable for you to be a moral being have no self-accusation, have no any other guilt, so-called guilt, under such circumstances only you have to, you can practice again and again. So therefore, not only the practice of perspective, radical reflection is very important. In that sense, this uh, Nidana Sutta is specific. It's a very unique and they are only the Buddha give this kind of a two lobes from the same phenomena across the touch with the perception. And through that, some people find a way out. I hope and I wish uh, it will helpful helpful for you to uh, put the things, put the theoretical, practical knowledge into the shape and gain the, the determination power and the enthusiasm to go further. With that remark, I would like to uh, sum up finish the summary of the both these talks. Thank you very much for listening.